නැයි ශිරු දිනාටම තෙරුවන් සරණයි. කාලසටහන හැටියට අපිට තියෙන මේ වෙලාවේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක්. IT එකට සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා. ඒ අනුව අපි වැඩසටහන පටන් අරගනිමු. යම් කිසි කෙනෙකුට අතරමැඟදී වෙනස් ප්‍රශ්න ගන්න තියෙනවා නම් ඒකට අවස්ථාව විවෘතයි. ඒ ආරාධනාවත් එක්ක මම පළවෙනි ලිඛිත ප්‍රශ්නේ මේ විදිහට ඉදිරිපත් කරනවා. ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනා වඩා ආලෝකයක් මතුවී හිත ඉහළට නැංවෙන විට ටික ටික ඇඟ අතහැරි හිත ඉහළ නැගුණාම හරි සහැල්ලු බවක් දැනෙනවා. ඊ타ත්ම නිසංසලයි බොහෝ වෙලා හිටියක මේ නිකරුණේ කාලය ගත කිරීමක් තේ අතහැර ඇඟට හිතගෙන ඒම ඊට වඩා ප්‍රයෝජනවත්යි මගේ හැඟීමයි මේ ගැන හරි වැරදි පහදා දෙනු මැනවි. කෙසේ නමුත් ඒක වඩා හොඳ තත්වයක් බව තේරෙනවා. නමුත් ප්‍රශ්න තියෙන්නේ අපි මේ වෙලාවේදී මානසිකාරය යෙදවිතේ කොතෙන්ද කුමක් කළ යුතුද කියන එක මේ නිකරුණේ කාලය ගත කිරීමක්ද ඇත්තට වශයෙන් කියනවා සංසාරේ කිරීම කෙලස් එකතු කරන එකනේ. දැන් මේ කෙලස් එකතු කරන්නේ නැති නිසා නම් නිකරුණේ වෙලා තියෙනවා. දැන් කෙලස් එකතු වෙන්නේ නැහැ. ඉතින් ඒක වැටහෙන්නේ නිකන් මේ නිකන් දුණු කැඳ බොන්නා වාගේ. නිකන් වතුර බොන්නා වාගේ. මොනවාක්වත් විස බීජයක් නැහැ. මොනවාක්වත් කෙලෙසයක් නැතිකමයි තියෙන. ඒ නිසා පේන්නේ කාලේ නාස්ති වෙනවා වගේ. නමුත් මේක තමයි නියම කාලය ගත කිරීම වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක දිග වෙලාව පවත්වන්න පුළුවන්ද කියලා අර මොනවාක්වත් එල්ල කරන දෙයක් නැතිකොට අනේ එහෙම ප්‍රශ්නයක් එනවනම් පමණක් ආනාපාන සතියට හෝ වර්තමාන මොහොතේ කයට හෝ හිත හිත දානවා නැත්නම් පරීක්ෂා කරලා බලනවා මම ඉන්නේ අවදියෙන්ද මම ඉන්නේ සිහියෙන්ද මම ඉන්නේ මැරිලා නැද්ද කියලා බලන්න වගේ නිකන් මේ රූප කර්මස්ථානට හිත දානවා නැති තරමට හොඳයි. එහෙම දාන්නේ සැකයක් තියෙනවා නම් පමණයි. එහෙම දාන්නේ හිත අයාලේ යන්න බලනවා නම් පමණයි. ඒ නිසා පුළුවන් තරම් අන්නේ හිස් තන ඉඳිල්ලෙන් තමයි නික්ලේශී බව එහෙම නැත්නම් ඒ කෙලෙස් ප්‍රවාහයේ අතර කෙලස් ඝන පහළ වෙන්නේ නැති අතරක් දක්වන එක. ඉතින් ඒ වෙලාවේ අර මේ මේ හිතේ තියෙන කෙලස් වංචනික වශයෙන් නැගී හිටලා හිතට කියනවා අපරාධ කාලේනාස්ති කරනවා මොනවාරි කෙරුවොත් හොඳයි කියලා. ඒක අඳුනා ගන්න ඕනේ. විවේක වෙන්න හිත කැමති නැහැ. ඒක නැත්තම් කෙලෙස් නැති අවස්ථාවට කෙලෙස් බරිත හිත නැත්තම් සංසාරගත සම්ප්‍රදාන කුල සම්මුති හිත කැමති නැහැ. ඒ නිසා එතෙන්දී පාළු ගතියක් දැනෙනවා. එතෙන්දී නිකන් අපරාධේ නිකන් ඉන්නා වගේ දැනෙනවා මේ ඒක පුරුදු කරගත්ත කෙනාට විතරයි ඉදිරියක් තියෙන්නේ මේකට වැඩක් කෙරුවොත් ප්‍රතික්‍රියා කළොත් මොනවාරි කරන්න පටන් අරගත්තොත් ඒකට කියන්න තිබුණේ මේ පෑදිදියට බොරදී එකතු කරා වගේ තමයි එනතන නිෂ්කලංක අනාකූල ප්‍රවාහය ආකූල කරගත්තා වගේ. නමුත් හිත හරි බුදුම මේ නුරුස්නා භාවකට නොසන්සුන් භාවකටපත් වෙනවා මේ කෙලෙස් නැති වෙනකොට. ඉතින් ගොඩාක් අමාරුයි මේක උපේන එක වෙනම දෙයක් රැක ගන්න එක අමාරුයි ඒකමයි මේ ප්‍රශ්නේ ප්‍රධානම අර්ථේ. ඉතින් ඒ නිසා කියන්න තියෙන්නේ සැකයක් තියෙනවා නම් විතරක් ආනාපාන මාර්ගයෙන් කයට හිත යැදීමෙන් සැක දුරු කරගන්න. හැබැයි පුළුවන් තරම් අර කෙලෙස් නැති தත්ත්වෙ ටිකට පවත්තන එක තමයි දක්ෂ වෙන්න ඕනේ. අප කෙරේ අනුකම්පාවෙන් පහස සඳහන් කාරණා නිරවුල් කර දෙන මෙන් ආයද සිටිමු. පුනර්භවයේදී ස්ත්‍රී පුරුෂ භාවයේ තීරණය වන්නේ කර්මය අනුවද ස්ත්‍රීකර පුරුෂ ආත්ම භාවයක් ලබා ගැනීම දුෂ්කරද? උපසපන් භික්ෂුණියක් විසින් සාමණේර නමකට පවා උපදෙස් දීම විනි විරුද්ධ ක්‍රියාවක්ද? බුදු වීමට හෝ බුද්ධත්වයේ සඳහා නියති වන ලබා ගැනීමට පුරුෂ ආත්මයක් ලබාගත යුතුයමද? මේ මම හිතනවා මේක ස්ත්‍රියාවක් ලියපු ප්‍රශ්නයක් වගේ පේන තියෙනවා. මේ උපාසක මහත්තයෙක් නෙවෙයි වගේ කියලා මට හිතෙන්නේ. මේ කොහොම හරි පුනර්භවයේදී ස්ත්‍රී පුරුෂ භාවයේ තීරණය වන්නේ කර්මය අනුවද මේ වෙලාව අපි දන්නවා එක ජීවිතයක් ඇතුළත ස්ත්‍රී වෙලා ඉඳලා පුරුෂ වෙන ආත්ම තියෙනවා. පුරුෂය ඉඳලා ස්ත්‍රී වෙන ආත්ම තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඔය කර්මයේ භවයේ මාරු වීමක් වෙන්නේ නැහැ. ඒත් සිදු වෙන්න පුළුවන්. නමුත් ඒක මොකක් කනුව වෙනවද කියලා ඒක හේතුක නැහැ. මේ මුළු සංසාරේ කිසිම සිද්ධියක් ඒක හේතුක නැහැ. හේතු කරුණු රාශියක් නිසා තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. ඉතින් අපි පොත ලියනකොට ලියන්නේ ප්‍රධාන හේතුව විතරයි. ඉතින් අනුව මේ නිర్ణය වීම කම්මජ, චිත්තජ, උතුජ, ආහාරජ කියලා සමුට්ටාන හතරක් පහල කරලා පෙන්නනවා මේ රූප ධර්ම පහල කිරීමට. ඉතින් හතරම හැම වෙලාවෙම වළංගුයි. නමුත් අර උඟ වෙලාවට ඒක කර්මානුරූපයි කියන එක තමයි විනිශ්චය වෙන්නේ. නමුත් මේ සත්‍ය සම්පූර්ණ වෙනස් වෙනවා මේ සාමාන්‍ය ලෝකයේ ජීවත් වෙද්දිම ස්ත්‍රී භාව පුරුෂ භාව නැත්නම් ස්ත්‍රී පුරුෂ ලිංග දෙකම තියෙන ඇත්තොත් ඉන්නවා. එහෙම නැත්නම් ස්ත්‍රී ලක්ෂණ පුරුෂ ලක්ෂණ දෙකම සම්බන්ධ දෙකම නැති ඇත්තෝ මාරුවේ නැත්තෝ ඉතින් හැම එකෙදීම අපිට පේනවා කර්මය විතරක්ම නෙවෙයි කර්මයක් යම් ප්‍රමාණයකට බලපානවා. නමුත් ස්ථිර හේතුවක් නැත්නම් ස්ථිරම නියමම හේතු හොයනවා කියන එක ඒක එච්චරම ලේසි වැඩක් නෙවෙයි. ඉස්සිකර පුරුෂාත්ම භාවයක් ලබා ගැනීම දුෂ්කරද? මේක සම්බන්ධව එකපාරක් මට මතකයි මේ ජපනිස් ජපන් කණ්ඩායමක් ආවා. ඒ කණ්ඩායමේ මේ හිටියා ඒ මහායාන භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකාත් එක උන්ටටම තරුණ කාන්තාවක් ඇවිල්ලා කිව්වා මට ලබන ආත්මේ අවුරුදු 7 දීම පැවිදි වෙන්න ඕනේ මට පිරිමි බවක් ලබා ගන්න ඕනේ. මම ආවේ ලංකාවට මේ ඒකට තියෙන මේ ක්‍රමේ දැනගන්නයි කියලා. නාවුවේ ඉඳලා ආවේ. ඉතින් මම කිව්වා මේ මට මතක නැහැ ආනන්ද ස්වාමීන් වහන්සේ ඕ සරුවචන සරුවචන වහන්සේව තමයි. ඉස්සර ආත්මික ස්ත්‍රී ආත්මයක් ලැබලා අබතෙල් පූජාවක් කරලා තිනවා අබෝල්ටත් කියන්නේ සිද්ධාර්ථ කියලා. අබ අබතෙල් පූජාවක් කරලා ප්‍රාර්ථනා කරාලු පුරුෂාත්ම භාවයක් ලබන්න ඊට පස්සේ පුරුෂාත්ම භාවය ලබන්න පුළුවන් කියලා මම ඉතින් ආරම්මණ්ඩිට කිව්වා අබ තෙල් පූජා වගේ. එතන ඉඳලා පැය කාලක් වෙලා ගියා අබ කියන්නේ මොනවද කියලා දෙන්න විතරක්. ඒකම ප්‍රශ්න තියෙන්නේ ඒ අබ කියන්නේ මොනවද දන්නේ. ඊට පස්සේ මේ කිසා ගෞතමීට කිව්වේ කියලා කියලා කියලා කියලා යන්දන් අබ මං හිතන්නේ තොන් එකක් විතර ගෙනියන්න ඇති. මේක ඉතින් මම කිව්වට පස්සේ හිතනවනේ 100 100ක්ම දැන් හරියනවයි කියලා. ඉතින් මං කව ඒක නිසා මේක නිකන් ඉන්නවට කරන්නයි කියලා. අබතෙල් පූජාවක් කරලා පිරිත් කළා ප්‍රාර්ථනා කරන්නයි කිව්වා මං කිව්වා මිනිස්සු ඔය තියෙන ආත්මය ඇති කරන මගුලක් කරන්න ඕකට ආයේ පිරිඹෙන්න ඕන කමක් නැහැ කියලා. මොන જાතියෙන්වත් පිළිගන්නේ. මොනම જાතියෙන්වත් පිළිගන්න එයා කියන අනිවාර්යයෙන්ම මේක අංග සම්පූර්ණ gediy වශයෙන් කරන්න පිරිඹ බවක් ලැබෙන්න ඕනයි කියලා. ඉතින් ඒක වෙනස් කරන්න බෑ අබමෙල් අබතෙල් පූජා කරලා ඒ මොඩකම වෙනස් කරන්න බෑ. අර තියෙන ගතිය එහෙම තමයි. උපසපන් භික්ෂුණියක් විසින් සාමණේර නමකට පාව උපදේශ දීම විනය විරෝධී කියාවක්ද නෑ මේකේ අර අෂ්ටගරු ධර්මවල තියෙනවා සීවසක් සම්පූර්ණ වෙච්ච භික්ෂුණියක් වුණත් ඒ දවසේ උපසභාවන් වෙච්ච මහණෙකුට උපදෙස් දෙන්න යන්න එපයි කිය. සාමාන්‍යයෙන් නමක් ආයිති වෙන්නේ නැහැ. එදා උපසභාවතා වෙච්ච කෙනෙකුට වුණත් උපදෙස් දෙන්න යන්න එපා කියලා මේ භික්ෂුණීන්ට පවර්ලා තිනවා මාස සුමාන දෙකකට සැරයක් සිහි කටයුතු උපදේශයක් වශයෙන්. ඒක තමයි මේ පොඩ්ඩක් පැටලිලා තියෙන්නේ. මේක අෂ්ටගරු ධර්ම වල අටක නිපාතේ එනදා විභංග භික්ෂුණී විභංගේ ඒක සඳහන් වෙලා තියෙනවා ඒක නිසා අර ඒකෙම අතිශෝක්තියක් මෙතන ගිහිලා තියෙන සාමනීර නාමකට පවා කියන එකයි වෙලා තියෙන්නේ. බුදු වීමට හෝ බුද්ධත්වයේ සඳහා නියති වුණ ලබා ගැනීමට පුරුෂාත්ම භාවයක් ලබාගත යුතුයමද? ඒක නම් ਸਰවඥයන් සඳහන් කරලා තිනවා මාරත්වයේ ලබන්න බුද්ධත්වයේ ලබන්න සහ සක්‍රත්වයේ ලබන්න පිළිවෙන්න ඕනේ. මේ ආත්ම තුනම පුරුෂාත්ම ඒක නිසා මාර්යා වෙන්න ඕන නම් දේ සක්‍ර දේවේන්ද්‍රයා වෙන්න ඕන නම් බුද්ධත්ව ලබන්න සක්විති රජ වෙන්න හතරක් පෙන්නලා දෙනවා. ඒ හතර සාමාන්‍යයෙන් පුරුෂාත්ම භාවමයි මේ ඒක නිසා නියත විවරණ ලබා ගැනීම අවස්ථාවෙත් දැනට තියෙන සාක්ෂිවල හැටියට නම් පුරුෂාත්ම භාවය තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තට බටහිරේ විශාල ප්‍රශ්නයක්. මේ කොහොමද මේක ස්ථිරසාරව මෙහෙම කියන්නේ කියන එක නමුත් ආශියා කර ඉතර මේක ප්‍රශ්න කරන්නේ නැහැ කාරණාව පිළියර ගන්නවා මොකද ඒක ਸਰවඥ දේශිත භාෂිතයක් නිසා කවුරක්වත් ඒක අභියෝග කරන්න යන්නේ නැහැ පිසින් ලද මාස් මාංශ අනුභව කිරීමෙන් අකුසල කර්මයක් සිදු වේද ප්‍රශ්නය බෑ හරියට වර නැගිලා නැහැ මස්මාංශ අනුභව කිරීමේ අකුසලයක් කර්මයක් සිදු වේද කියලා ලියලා පිසින්න ලද මස්මාංශ කියලා කියලා තිනවා ඇත්තටම මේ අනුභව කරන දේෙන් අකුසල කර්ම සිදු වෙන්නේ අපිට මේ අද උන්ට ලස්සන දෙයක සරුවචනාසේ ඉදිරිපත් කරනවා මේ මම හිතන්නේ ආමගන්ධ සූත්‍රයේදී කිට්ටුවෙන් යන එකක් සඳහන් කරනවා මේ සර්වචනාංශේ මස් මාංශ වළඳනවද වළඳනවයි කියලා එවකට පැවතිච්ච මේ බමුණු කුලවල විශාල ආందోලනයක් තිබිලා තියෙනවා සමහර වැත්තු කියලා තියෙන වළඳන්නේ නැහැ කියලා සමහර වැත්තු කියලා තියෙන වළඳනම වගේ කියලා ඒ නිසා බමුණෙකුට මාගන්ධිය බමුණට දෙන්න ඕනේ නෑ මේකේ මාගන්ධියක සම්බන්ධයක් නැහැ බමුණෙකුට ඕන වෙනවා ਸਰුවචනංශයේ මස් මාංශ වළඳනවා කියලා දැනගන්න. ඒ නිසාම ਸਰුවචනංශයේ මස් පීරිසයක් ළඟ තියාන කැඳ පීරිසයක් ළඟ තියාන මස් කෑල්ලක් ගන්න කැඳවල ඔබෝබ වළඳ වළඳ ඉන්නවා ඒ බමුණ එනකොට. එතකොටම බමුණට මහා මේ මේ වසලෙක් දක්වපුවාම වගේ අදහසක් පහළ වෙනවා. පහළ වෙලා කියනවා මට ආරංචි වෙලා තිබුණා ශ්‍රමණවත් ගෞතමියෝ මේ අමු මස් කන මිනිහෙක් කියලා මම පිළිගත්තේ නෑ. නමුත් දැන් නම් මට පේනවා. මම මේ මට පේනවා මම දැන් දන්නවා මේ මිනිස්සු මෙහෙම ගෞරව කරාට ශ්‍රමණවත් ගෞතමියෝ ආමගන්ධේ වළඳනවායි කියලා. මේ ਸਰුවචනසේ වළඳන ගම මම අහනවා මහානගේ බමුණගෙන් බමුණු ආමගන්ධේ කියන එක දන්නවද කියලා. ඊට පස්සේ ආමගන්ධේ කියලා කියන්නේ අමු ගඳ අමු මස් ගඳ තියෙන අදහස වචනෙන් ආපු එකක්. ඊට පස්සේ ਸਰුවචනසේ කියන ඔබ වේද පොත පෙරලා බලපන් ආමගන්ධේ කියන්නේ ඕකට නෙවෙයි සතුන් මැරීමට හොරකම් කිරීමට කාමීත්‍යාචාරය හැසිරීමට බොරු කීමට කේලාම් කීමට එයාදී කායික වාචසික ක්‍රියා ඒකටයි ආමගන්ධය කියන්නේ ඒක නිසා මේ කෑමෙන් නෙවෙයි මිනිස්සෙක් කෙලසෙන්නේ ආමගන්ධය වැළඳීමෙන් මේක නෙමෙයි ආමගන්ධය කියලා මේ ආමගන්ධ සූත්‍රයේදී හොඳ ලස්සන මේ විප්ලවීය උත්තරයක් දෙනවා. ඉතින් ඒක ඔය මස් මාංශ කැමරට විරුද්ධව කතා කරන ඇත්තෝ කියනවා මේවා මේ කියවලත් නැහැ හුඟක් වෙලාවට. අයත් කියන මේ පසු කාලින එකතු වෙච්ච සූත්‍ර මේවා කියලා. නමුත් පැහැදිලිවම මේ ਸਰුවචනාංශයේ මස් මාංශ වළඳලා තිනවා. ඒක විනය පිටකේ හතර පොතක හතර බලක සඳහන් වෙනවා. අපි මේ ළඟදිත් ඒ විනය පොත කියනකොට දැක්කා මේ මස් මාංශ සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේට කියලා තියෙනවා සතෙක් කල්ලලා ඒ කියන්නේ තිරච්ඡාන පරිග්‍රහිත කියලා කියන සිංහේ මුවේ කල්ලලා කාලා ඉතුරු වෙච්ච මස් ටික තියෙනවා නම් ඒක ගත්තට සංඝයාට වැයවතක් වෙන්නේ නැහැ කියලා. වැද්දෙක් ගත්තොත් ගන්න එපා මොකද වැද්දා වෛර බඳින්න ඉඳී තියෙනවා සතෙක් කාලේ ඉතුරු වෙච්ච දෙයක් අරගෙන වැළඳුවාට මේ තිරච්ඡාන පරිග්‍රහිත කියලා කියන්නේ තිරසන් සතෙකුට අයිති දේ මේ අපත්‍යක් වෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. වගේම ඔය මම හිතන්නේ උප්පලවන්නාව. උප්පලවන්නාව බුදුජානනාථට මාස් පූජා කරපු මේ කවුද ඒ ස්වාමීන් වහන්සේ නමක් මැදිහත් කරන සරුවචනanse මස් පූජා කරපු කතාවක් තියෙනවා. ඒ වගේම සරුවචනanse භික්ෂුවකට මච්චෝ මන් සංකීරන් දදි කියලා මස් මාංශ කිරි දී කිරි පූජා කරනනම් අතිරේක කුසල් සිද්ධ වෙන බව ලියලා තියෙනවා. ප්‍රනීත භෝජන වශයෙන් භික්ෂුන් වහන්සේලාට පූජා කරන්නයි කියලා තියෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට කියලා තියෙනවා කවදාකවත් ඒක ඊළඟට වළඳන්න එපයි කියලා ගිහියට බර වැඩි කියලා. නමුත් ඒවා ප්‍රනීත භෝජන. ඒ නිසා ඒ මේ මාත්‍රිකාව ටිකක් මේ අවුල් වියුල් සහිතයි. අවුල් වියුල් කියලා කියන්නේ සරුවත් දේශනාව අනුව නෙවෙයි. මේ අල්ලගෙන තියෙන නව ජනප්‍රිය වාදත් එක්ක බලනකොට අවුල් වියුල් සහගතයි. ඒක නිසා භාවනා කරන කට්ටිය මේ වගේ ප්‍රශ්න ඔළුවේ දාගෙන අවුල් කරගන්න යන්න එපා. Tamanට මතක තියාගන්න ඕනේ Brahmacharya අනුග්‍රහය පිණිස උපන් මේ බඩගිනි දුක නැති කිරීම පිණිස අලුතෙන් කෑමෙන් ඇතිවෙන කැපත රෝගේ අඩු කිරීම පිණිස ආදී වශයෙන් කෑම ගන්නවා මිසක්ක ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය මේ ਸਰවචනාංශ විසින් අනුමත කරලා තිනවා අනුදැන වදාරලා තිනවා ජීවක වෛද්‍යතුමාගේ ඉල්ලීම පරිදි ඒ නිසා පිසිල්ලද මස් මාංශ අනුභව කිරීමෙන් අකුසල කර්මයක් වෙන්න පුළුවන් රසගේදී આવොත් ਸਰවචනාංශ කියලා තිනවා ඒ අර ආමගන්ධ සූත්‍රයේදී ඒ දේ නැතුව බෑ කියලා මොන දෙයකට හරි ගේ දෙයක් ඇති වෙනවා නම් කෑදරකම කියන වචනේ තියෙන්නේ ඒක තියෙනවනේ ඒක නම් අකුසලයක් කියලා. ඒක මේ ආහාරය මත්ඤ්‍යතාවයෙන් ප්‍රමණ දැන බැලඳීමේ මේ මකා ගන්න ඕන නමුත් මස් මාංශ තියෙනවා එහෙම ගතියක් ඒක පුරුදු කරපු කෙනාට නැතුවම බෑ. එතකොට තියෙන මේ ගේදේ රස ගේදේ විත ගැන සරුවචනංශ නීච කළ කතා කරලා තියෙනවා. ඒක හැබැයි රස ගේදේ කියන එක මේ මස් මාංශ වලට ඕන දෙයකට එන්න පුළුවන්. ඒක එපා නිසා මස්මාංශ පිසිල්ලද දේවල් වුණත් වැළඳීමේ රසගේදෙන් යුක්ත වැළඳුවොත් නම් අකුසල් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. අපි මම ගිය පාර මතකයි අපි මේ පාර්මිතායකේ එදා කරපු රිට්‍රීට් එකට ගත්තේ මේ සරුවචනාංශේ විසින් දේශිත හතර හතරක් වූ ආහාර වර්ග ඒ හතර ආහාරයේ හොඳ රචනයක් ලියලා තිබුණා ඔය ඥානපෝනික ස්වාමීන් වහන්සේ බෞද්ධ කන්ස් ප්‍රකාශන සමිතියේ සමාරම්භක ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසියෙන් තිබිලා ළඟදී දොස්තර ජයසිංහ මහත්තයාගේ සිංහල දාලා තිනවා. ඒකේ ලියලා තියෙනවා මේ සමහරු මේ මස් මාංශ කෑමක් ප්‍රශ්නයක් කරගෙන දඟලනවා. පුළුවන් ද කියලා අහලා පලාකොළ මිටියක්වත් අද කණ්ඩ මස් මාංශ වලින් තොරව. එක පලාකොළ මිටියක කොච්චරක් කොකුපණ බිත්තර තියෙනවයි කියලාද හිතන්නේ කියලා අහලා. මයික්‍රොස්කෝප් එකකට දාලා බැලුවොත් එක පලාකොළයක වර්ග අඟලක කොකුපණ බිත්තර කෝටි ගණක් තියෙනවා. ඒකයි අපේ මලවල කන්නේ. ඒ නිසා බිත්තර කන්න උනාට කනව නෙමෙයි පලාකොළ කන්නේ. හැබැයි කැවෙන්නේ කොකුපණ බිත්තර තමයි. මොනම පළතුරක්වත් නෑ අද. එහෙම මේ සුද්ධයි කියලා කියන්නේ. ඒක නිසා ඒ ආහාරයේ සුද්ධ වීමක් වෙන්නේ මේ ආහාර පිළිබඳ ඇති රසගේදී නැති කරගන්න එකයි කරණ තියෙන හරකෙක් මරලා කන එක නයි එකයි එක එක ආහාර වේලක ඉන්න විස බීජ ප්‍රමාණය, පණ බිත්තර ප්‍රමාණය කිලෝරක් නැහැ. මේ අපි අපි ජීවත් වෙන මහ පොළවේ එක ඝනාගලක් අරගත්තාම මතු පිටම ඝනාගලක ජීවත් වෙන කොකුපණු ජනගහනේ මයික්‍රොස්කෝප් එක දාලා බැලුවොත් ලෝකේ ඉන්න මිනිස්සුෝ ගානට සමානයි. එක ඝනාගලක ඉන්න කොකුපණුවා කියලා තමයි උට කියන්නේ වටපණුවොත් නෙවෙයි. නෙමටෝඩ්ස්ලා ජනගහණය ලෝක ජනගහණයට සමානයි. ඒ නිසා අපි වතුර ටිකක් පොළොවට දානකොට කෝටි ගණන් මැරෙනවා. ඒ වගේම මොනවා හරි ටිකක් වතුර පොළොවට දානවා, ගිනි පෙල්ල පොළොවට දානවනේ ඒ හැම වෙලාවකම මැරෙන ප්‍රමාණය කෙලවර කරන්න බෑ. ඒ වගේම අඩිය තියලා ඇවිදිනකොට පොළොවට පෑගෙන මිරිකෙන ප්‍රමාණය කෙලවර කරන්න බෑ. අපි අර හරකෙක් ගැන ඌරෙක් ගැන බලාගෙන ලොකුවට කතා කරාට ප්‍රාණඝාතය ගැන කතා කරනවා නම් ඒකෙදි කියලා තියෙනවා Hindu Hindu තමයි මම හිතන්නේ. මේ මේ මේ පිටියල්ලේ මයිල්ෙන් නැතිලු අපේ. මොකද මෙහෙම මෙහෙම යනකොට භූතය හැප්පිලා. මයිල් ගෙවිලයි කියලා කියනවා. මේ දෙකේ ඉස්සරහට දාගෙන යනකොට ඒ තරම් වාතයේ භූත සත්තු එක එක අඟලක් ප්‍රදාශයේ ඉන්නවා මෙහෙම ගහනකොට කී දහහක් මැරෙනවද කියන දන්නේ. කී දහහක් වෙහෙසටපත් වෙනවද දන්නේ. ඒ නිසා මේ වගේ මයිල් වෙන්නේ නැහැ කියලා ඒ Hindu ආගමේ උගන්වනවා නිකන් සාමාන්‍ය කට කතා විදිහට ඒක නිසා මේ ඉවර කරන්න ඉස්සලා මට එකයි කියන්න තියෙන්නේ මේ සංසාරේ ඉන්නකම් කවදාකවත් කාටවත් බරක් නොවී ඉන්න බෑ. ඉන්නා තාක් බරක් ඒ නිසා මේකේ යන්න හදන්න. කැමැති කට්ටියට ඉඳික බෙදාගෙන කණ්ඩරලා එකම දෙයක්වත් මේකේ සුද්ධ නැහැ කියලා හිතනවා. කිසිම ආහාරයක් සුද්ධ නැහැ ඔය මස් මාංශික නෙවෙයි අපි ඉන්නේ අනුන්ගේ තනක අඳින්නේ අනුන්ගේ ඇඳුමක් කන්නේ අනුන්ගේ කෑමක් ලගින්නේ අනුන්ගේ පිටකොන්ද උඩ ඉතින් ඒ නිසා අපි හැම විසුමක්ම තව කෙනෙකුට බරක් එහෙම නොවි ජීවත් වෙන්න නම් පුළුවන් තරම් ක්‍රියාකාරකම් අඩු කරලා නැත්තම් නිවන් දකින තැනට යන්න තමයි සරුවචනසේ මතක් කරන්නේ මේකේ ඉන්න කන්නම් සුද්ධ ආහාර කාලා ජීවත් වෙනවා කියන වගේ විකාර හිතන්න යන්න එපා කොයි දේ කෙරුවත් හැම මොහොතෙම කෙලස් තමයි හැම කන කෑමම අසුචි තමයි තියෙන්නේ ඒක ගණ්ඩම දෙයක් නෑ බුදුහාමුදුර සඳහන් කරනවා පුත්‍ර මාංශේ වළඳනවා වගේ කියලා. තමන්ගේම දරුවගේ පුතාගේ මස් වළඳන වැළඳිල්ලක් කියලා හිතාන බත්තික් කනකොට කණ්ඩේ කියලා එක ලුණු නැති නිසාත් අප්පිරියයි තමන්ගේ සෝජාතික නිසාත් අප්පිරියයි තමන් දෙම දරුවා නිසාත් අප්පිරියයි උයලා නැති නිසාත් අප්පිරියයි අමුමා මේ ලදරු දරුවෙක්ගේ මනස නිසාත් අප්පිරියයි කියලා අප්පිරිය කාරණා හතක් පෙන්ලා තියෙනවා කණ්ඩ හිත දෙන්නේ. ওই කියන සුද්ධ ආහාර කනකොට මස් මාංශ නිසා නෙවෙයි. තමන්ගේ පුත්‍ර මාංශයට සම්බන්ධ කරලා ඒකදී ඥානපෝනික ආමතුරෝ පෙන්ලා දීලා තියෙන ආහාර වර්ග හතරට බුදුරජාණන්සේ නිදර්ශන කරුණු හතරක් පෙන්ලා තියෙනවා බටහිර ලෝකෙට හිතා ගන්නවත් බෑ. ඒක කියනකොටම ජුගුප්සාවක් ඇති කරනවා. ඉතින් ඒක නිසා මේ පිරිසිදු ආහාරයක් තියෙනවා කියලා හිතනවා ඒක හීනයක් විතරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දවසේ භාවනා වැඩමුළුවට සහභාගී වී නාසයේ හුස්ම ඇතුළීම පිටවීම බලා සිටින ලෙස උපදෙස් ලැබුවෙමි. හුස්ම ඇතුළීම පිටවීම බලා සිටීම විට එක විනාඩියෙන් හිත පිට යනවා. නැවත හිත නාසය ළඟටගෙන භාවනා වඩන විට නැවත හිත පිට යනවා. තවද මගේ හිත තණ්හා නොසන්සුන් තරහ නොසන්සුන් සිත් බොහෝ පැමිණි. පය භාගයට වඩා භාවනා කළ නොයක කුකල් කකුල හිරිවැටේ. පිට අරමුණු සමග හිත ගැටි ගැටි කල්පනා කරයි. කාර්ණේ ස්වාමීන් වහන්සේ මට සුදුසු භාවනා කමඨාණක් සහ ඒ කළ යුතු ආකාරයේ හිත පිට යන විට තරහ නොසන්සුන් භාවයේ එන විට පිළිපැදිය යුත්තේ කෙසේදයි මා කෙරේ අනුකම්පාවෙන් පාදා දෙන ලෙස හිතා ගෞරවයෙන් নমස්කාර පුලක ඉල්ලා සිටිමි. ඉතින් මේ තමයි මේ භාවනා කරනට හම්බ වෙන ප්‍රධානම ප්‍රතිඵල ටික තමයි මේ ප්‍රතික්ෂේප කරන්න හදාන්නේ. ඉතිල්ලිම පිටීම බලන්න කියලා බුදුරජාණන්සේ උපදෙස් දෙන්නේ ඒක දිහා හිත තියෙනකොට හිත පිට යන බව පෙන්වන්න තමයි. අනාත්ම බව පෙන්වන්න තමයි. ඕනෑ කරලා තිබ්බට විතරයි තේරෙන්නේ හිත තියන්න බෑ කියලා. දැන් අපි මේ භාවනා නොකර අපි හිතමු අවුරුදු 50කට ජීවත් වුණයි කියලා. ඒ කාලේ පුරාම මෙච්චර හිත පිට යන්න ඇති දන්නේ නැහැ අපි. මොකද භාවනා කරපු නැති හින්දා. භාවනා කරලා ආස්වාද ප්‍රසවාසයේ තිබ්බට පස්සේ කියනවා අපි කියනවා අපේ දරුවෝ හිතු කියන තැන හදන්න හදනවා. අපේ හිතට මොකදලා තියෙන ආනාපානෙ හිටින්නෙත් නෑ ඕ. අනුන් ගැන කියනකොට නම් අපි මහා පඬිතුකම් කතා කරනවා. අපි නන්නත්තර වෙලා ජීවත් වෙන තාක්කල් හිත පිට යන බවවත් දන්නේ නැහැ. දැන් ආනාපානි කරනකොට පේනවා එක විනාඩියකට හිත අරමුණක තියන්න බෑ. ඒ වගේම ඒ ගැන ලොකු පශ්චාත්තාවයක් එනවා මේකත් එක්කද අපි මේ ජීවත් වුනේ කියලා. ඒ වගේම හිතට එන තරහ නොසන්සුන්කම කිසි කෙනෙක් කැමති නැහැ. අකමැති වුණාට අකමැති තරහ අකමැති නොසන්සුන්කම් හිතට එන්නේ අපිට මේකේ පාලනයක් නැති නිසානේ. ඒව ඔක්කොම අපිට දුක් පිනිස පිටින් නිසානේ. මෙවුවා මේ නිට්ටිය නැති නිසානේ. නැත්තම් අපි කවුද කැමති තරහ හිතවිලි එනවද? කවුද කැමති නොසන්සුන් හිතවිලි එනවද? හැම කෙනාම කැමති සුන්දර වූ සංසුන් හිතවිලි ගන්න. එන්නේ භාවනා නොකරන තාක්කල් අපි හිතන්නේ අපිට ඕන දේ කරන්න පුළුවන් කියලා. භාවනා කරන්න පටන් ගත්තාම ඉස්සෙල්ලාම හම්බෙන යථාර්ථය තමයි ඇති හැටිය තමයි හිත කියන තැන හිටින්නේ නැහැ. මේ හිතට එන හැම දෙයක්ම අපේ හිත සුව පිණිස නෙවෙයි එන්නේ. එහෙමනම් මේ තරහයේ මේ එහෙම නැත්නම් නොසන්සුන් බව පැමිණීමේදී කාගේ න්‍යායපත්‍යද සම්පූර්ණ වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි හිතට ඕන දේවල් හිත හිතින් දුන්නොත් ඒ හිත වැඩ කරන්නේ කාගේ න්‍යායපත්‍යයටද කියලා සම්පූර්ණ මාර්ගපාක්ෂිකයි. සම්පූර්ණයෙන්ම මාරපාක්ෂිකයි. කෙලස්මයි. ඒක දැක්කට පස්සේ අපි නිකටල්ලේ තියන අඬාගෙන වැඩක් නැහැ. අඩු ගන්න මේ ජරාව දැන් දැක්කා. මැරෙන මොහොතේ ඉන්න ඉස්සලා වයසට යන්න ඉස්සරලා ලෙඩ වෙන්න ඉස්සලා මේක දැක්කා කියලා මේක ආත්ම ශක්තිය ඇති කරගන්න තමයි සීලක පීඨණ්ඩේ කියන්නේ. ඒක තමයි කියන්නේ සද්ධාවක තියාග සද්ධාවක ඉඳ මේකයි අපිට දැක ගන්න ඕනේ ඒ නිසා අපි ටෙලිවිෂන් එක බල බල පත්‍ර බල බල රේඩියෝ හා හිටියොත් වෙන්නේ මොකද්ද අනුන්ගේ කුණු කන්දල් බල බල ඉඳී මේ තමන්ගේක තව තව තරහ වෛරේ නොසන්සුක්කම වැඩෙනවා හිත එක තැනක තියන්න බැරිකම වැඩෙනවා ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට මේක බාර ගන්න මගේ හිත මෙහෙම දෙයක් ඒ වුණත් අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරනවා දුවන අස්සයෙකුට අලුපූල් ගෙඩියක් තියන්න හදන උත්සාහ කරන මිනිසෙක් වගේ වැටෙන්න වැටෙන්න නැවතරන් තියන්නේ කියලා එහෙනම් කෙලින් කරපු ඉදිකට්ටක් උඩට අබාහුරක් වක් කරලා කවදා හරි අබෑටයක් ඉදිකට්ට උඩ බැලන්ස් වෙයි කියලා හිතාගෙන අබවක් කරන කෙනෙක් වගේ ආනාපානේ කරන්නයි කියලා තියෙනවා කවදා හරි මේක හරියයි කියලා. ඒ මොකද මේක කවුරුත් කරලා දෙන්නේ කොච්චර ಜಾති කෙරුවත් මේක කරන්න බෑ. ඉතින් ඒක බැරි දෙයක් කියලා වටන්න නෙමෙයි භාවනා දීලා තියෙන්නේ. මෙතන ඉන්න කවුරු හරි ඉන්නවනම් ආනාපානෙත් එක විනාඩි එකක් එකමාරක් ඉන්න පුළුවන් ඒ හැම කෙනාම වැටි වැටි ගැවිදලා තමයි ඔය ඇවිදින්න පුරුදු වෙලා තියෙන්නේ. කහාටවත් ස්වභාවයෙන් ආසින්සාවක් ආසින්සනයක් විදිහට ආනාපානෙ හම්බෙලා නැහැ. ඒ නිසා සතුටු වෙන්න ඕනේ. කමටහන වෙනස් කරනවායි කියලා කියන්නේ තවත් අපි පයින් ඉරලුන්ට ඉන්නේ මම පයින්නේ. බන්දින එක. නිසා අදිස්ථාන කරන්න විනාඩියක් ඉන්න පුළුවන් නම් ආනාපානේ හොඳට සක්මන් කළා සද්ධාවෙන් වැඳලා බුද්ධ ධම්ම සංඝ සීපත් කරගෙන සීලය අදිෂ්ඨාන කරලා මට ආද විනාඩියකුත් හුස්ම දෙකක් ඉඳ ලැබේවා කියලා අදිෂ්ඨාන. විනාඩියකුත් තව හුස්ම පහක් ඉඳ ලැබේවා නැත්නම් විනාඩියකුත් එකහමාරක් ඉඳ ලැබේවා දෙකක් ඉඳ ලැබේවා කියලා අර ඇතිවෙච්ච ඉඩ ලබාගත් හුස්ම පොඩ පොඩ පොඩ පොඩ දික් කරන එකයි තියෙන්නේ. විනාඩියක් ඉන්න පුළුවන් නම් මම කියනවා ඒක මේ මේ ඔලිම්පික් දිනවා වගේ වැඩක් කියලා. පොඩි පොඩි ජයග්‍රහණයක් නෙවෙයි. එක විනාඩියක් අර ඉන්න පුළුවන් නම් එච්චරයි කරන්න තියෙන නිසා තවදුරටත් මේ පයින් රිලෝන්ට ඉනිමම් පදින්න එපා මේ හොඳටම ප්‍රමාණවත් මේකම හිත ශද්ධාව පිහිටුවගෙන විනාඩියකින් හිත පිට යන බව දන්න නිසා විනාඩි කමාරක් මට ඉඳ ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. එතකොට විනාඩිය යනකොටම හිත බලාගෙන ඉන්නේ ඊගාවට වෙන මේ හිත පිට යන එකට ලෑස්ති වෙලා. එතකොට යනවා අඩු. එහෙම ලෑස්තිලා යනවා කියන එක තමයි අපි ලොකු සංශ පාවිච්චි කරන වචනේ. ඒ වගේ මතක තියන්න මේ තරමටවත් හිත විනාඩියක්වත් යන්න බැරි පිරිස වැඩි. එක විදිහට එක දිගට හුස්මේ හිත විනාඩියක්වත් යන්න බැරි පිරිස වැඩි. මමත් මේ අද මෙතන මේ විනාඩියක් ඉන්න පුළුවන් නම් ඒ මේටි ඉසලමම මේ වගේ ප්‍රශ්نين පැනලා යන උත්තර නෙවෙයි මේකට මුහුණ දීමේ මුහුණ දෙීම සඳහා ගත්ත ප්‍රයත්න නිසා මෙතෙන්ටවත් මට එන්න පුළුවන් වෙලා තියෙන කියලා අර විනාඩි අදහන්න ඉන්න පුළුවන් විනාඩි අදහන කියනවා මට විනාඩි 1යි කාලක් එකමාරක් දෙකයි තුන් කාලක් දෙකක් ඒ පොඩ පොඩ පොඩ පොඩ වැඩි කරනවා මේකට වෙනස්ම යන උත්තරය තමයි සක්මන් භාවනාව කරන්නේ සක්මන් භාවනා කරනවත් බලන්න දකුණ වම වශයෙන් ආනාපානෙ වගේ විනාඩියක් දෙන්න පුළුවන්ට වැඩියෙන් ඉන්න පුළුවන්ද කියලා ඒකේ හොඳට හිත කර්මන්නේ කරගෙන මේ ලෑස්ති කරගෙන ගියොත් මේ අදිෂ්ඨාන කරලා ගියොත් අර විනාඩිය පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන්. ඒකත් හැම පරියන්කෙදීම හරියන්නේ නැහැ. කල් කරලා තමයි මට මතකයි මම භාවනා කරන කාලේ මේ අවුරුදු 4ක් විතර වගේ මම භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා තියෙනවා කවදාකවත් කමටහන් අරගෙන නැහැ. වාඩි වුණාම මොකද්ද කරන්න ඉන්නේ කියලා කවුරක්වත් දන්නේ නැහැ. මම දන්නේ මොනවක්වත්. හැබැයි භාවනා කරන ඉතින් කට්ටි හිතාන්නේ මම ලොකු භාවනාකාරයෙක් කියලා. මගෙන් ඇහුවට ආනාපාන කියන නමවත් දන්නේ නැහැ. සුමාන දෙකේ ඉන්න භාවනා මධ්‍යස්ථානේ. ඒක දවසක් ඒ ගොඩ්ඩින් මහත්තයා හිටියේ නෑ ජර්මන් කට්ටියක් විතරයි හිටියේ ජර්මන් ඒ ඒ ජර්මන් කට්ටිය කැමති නෑ සිංහල අය ඉන්නවට. නිල්ලඹ. ඒගොල්ලන්ගේම වෙනම අධිරාජ්‍යයක් තිබුණා. හැබැයි ගොඩ්ඩින් යනකොට කියලා තිබුණා කවුරු හරි සිංහල කෙනෙක් ඉන්න බවට වග බලා ගන්න ඉන්න කෙනාට සාදර වෙන්නයි කියලා. මොකද නැත්නම් ගම්මු ස්ථානයේ මේ මේ සුදු අය හැසිරෙන ක්‍රමවලට සමානට කලබල කරනවා. ඉතින් ඒ නිසා එදා මහානෙච්ච හඳුගෙන හිටියේ. එදාම ආනවිච්ච හාමුදුර කෙනෙක් හිටියේ. ඒ හාමුදුර කිව්වා ගොඩින් මාත්‍යා මට කිව්වා ඒ නිසා ඔයා භාවනා කරන්න අපි කැමති බොහොම සන්තෝසයි. වරින් වර ඇවිල්ලා මට කමටහන් සුද්ධ කරන්න කිව්වා. මගේ ඇඟ හීන් দাঁඩි දාලා ගියා දැන් කමටහන් සුද්ධ කරන්න මොනවා කියන්නද? මම ඉඳගෙන හිටියට මොකද මම දන්නේ මොකද වෙන්නේ කියලා. ඊපස්සේ හාමුදුර මගේ ළඟ ඇවිල්ලා වාඩි වෙලා ඇහුවා භාවනා කරනකොට මොකද වෙන්නේ කියලා. දැන් මට නිකන් හරියට මොකුත් නැහැ <laughs> නිකන් වීදියේ මැද ඇඳුම් ගලවලා දැම්මා වගේ හරි අප්ත ඊට පස්සේ මං කිව්වා මේ ඉඳගෙන හිටියට මොකද්ද මට එහෙම මේ බලන්න එල්ලයක් හරියුමේ නැහැ කියන්නේ මේ බලන ඉන්නකොට නිකන් මේ හුස්ම ගන්න වගේ පේනවාද කියලා මම වරින් වර එනවා වරින් වර නැහැ ඉතින් ඒක නෙවෙයි මම බලන්නේ මම බලන්නේදී මම දන්නේ නැහැ කියලා ඊට පස්සේ කිව්වා ඒ කමන්නේ කමන්නේ ඒකට කමන්නේ ඒ හුස්ම දිහා බලනකොට මම කො ඉඳපු ගමන් නිකන් නිින්දට යනවා වගේ එකක් වෙනවා නෑ හරි වටිනවනේ කිව්වා දැන් මට ෂුවර් නෑ මේ මනුස්සයා මට විහිළු කරනවාද ඊට පස්සේ කිව්වා මං කොහේ එහෙම වෙන්න බෑ මොකද මම මෙහෙම හරියට හුස්ම බලන්නෙත් නෑ හුස්ම දිගේ පවත්තන්නෙත් නෑ හැබැයි මට ඉඳපු ගම හුස්ම බලාගෙනකොට ටිකක් වෙලා ගිහලා නින්දට ගියාම ආයෙ විනාඩි 30කින් විතර නැගිටිනවා නැගිටලා බලනකොට ඉතින් කඩਿੱතු ගති පහළ වෙලා තියෙනවා නැගිටලා මූණ පියගෙන ඉතින් අර වගේ ඉන්නවා ඉතින් භාවනා කරනවා වගේ ඉන්නවා ඊට පස්සේ මේ හමුසකෝ නෑ නෑ එහෙම ආනාපාන සතිය කරනකොට සීතල වෙනවනම් හරි වටිනවා අයියා මට සැකයි මොකද මෙයා ඊයේ පැවිදිච්ච ආමතුරු මට තකයි කියන්න කෙනෙකුත් නැහැ. ඕ කර කර කර අහම්බෙක තමයි ඥානරම සංසකේ සත්‍ය විසුද්ධිසා විදර්ශනා ඥාන පොත හම්බුනේ. ඒකෙදි කියලා තිබුණා මේ භාවනාවට මේකට කියන්නේ ආනපන කියලා. ඒ කියන්නේ අවුරුදු 5කට විතර පස්සේ මේ මොකද්ද කරන්න කියලාවත් දන්නේ. දැනට නම් ඉතින් ඇත්තටම කාට කාටත් පින් සිද්ධ වෙන්න හරියට ගිය දවසේ උපදේශයක් දෙනවා මෙහෙම කරන්න කියලා. ඒ මම ඔය කතා කරන්නේ 79 80 ඒ ඒ කාලේ. ඉතින් ඒක නිසා මේ කවදා හරි අපිට ආනාපානික පැයක් හරි විනාඩියක් හරි තප්පරයක් හරි ඉන්න පුළුවන් වුණා නම් අපේම වැරද්ද හරි වැරදි ක්‍රමෙන් තමයි. අරමුණු මාරු කළ කොහෙ යන්නේ? කබලෙල්ලිපට පැටනවා වගේ. කවුරු හරි හිතනවා නම් දැන් අපේ අයියලා කලා ඉන්නෝනේ ඒගොල්ලෝ කියන්නේ ඔය බබාලා ඉගෙනගෙන ඉවරනාට පස්සේ මම එනවලු භාවනා කරන්න මේ කරදර තියෙදි භාවනා කරන්න බෑ කියලා ඒගොල්ලෝ කරදර ඉවර වෙනකම් බලන්නේ. ඒගොල්ලෝ හිතනවා එදා ගිය ගමන් ඉඳගත්ත ගමන් ආනපනේ හරියයි කියලා. මං කවදාකවත් කරදරකෙන් જાති ඉවර වෙන්නේ ඔය තියේදී පටන් ගන්න කියලා ඒව බැරිලු. ඒකට ඉත සුද්ධටම කරන්න ඕලු ආනාපානේ කරපු ගමන් 100 100ක්ම ආනාපානේ ඉන්න. කාටද කියන්නේ ඉතින්? ඒක නිසා මේ මේ කරන උත්සාහයට ඈත ඉඳලා වඳින්න වටිනවා. අනේ මේ තරමක්වත් උත්සාහ කළා දැන් දන්නවා. හිත දැම්මට පස්සේ මේක හිටින්නේ නැහැ කියලාවත් දන්නවනේ. ගොඩින් මාත්‍යාගේ මේ ප්‍රශ්නය වුණා නම් කියන්නේ ඕක තමයි පළවෙනිම වහන ප්‍රතිඵලය. හිත තිබ්බට හිතින් නැහැ කියන එක තමයි අනාත්මය කියලා තමයි අහුවේ. හැබැයි අනාත්මෙන් අල්ලන්න බෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ක්‍රමයට එන්න. ඒක නිසා දැන් ඉදින් පටන් ගන්න විනාඩිය පුළුවන් නම් විනාඩියකොත් තප්පර 10ක් විනාඩියකොත් තප්පර 15ක් විනාඩි එකමාරක් දෙකක් ඇදී අල්ලලා යන. එහෙම නැතුව මේ ඉජේකකට කොට්ටමාරු කරනවා වගේ කර්මස්ථානාචාර්යවරුයි කමටහනයි භාවනා මධ්‍යස්ථානයි මාරු කරකට යන එක ඒක එච්චර හරියන වැඩක් නෙවෙයි නිසා මම නම් උනන්දු කරනවා මේ මම කියනවා මේ මේ ප්‍රශ්න ලියපු කෙනාට සක්මන් භාවනා කරන්න කියලා ඇති වෙන්නේ. ඊගා ප්‍රශ්නේ සමහර අවස්ථාවන්හිදී භාවනා සඳහා සූදානම් වූ බොහෝ මොහොතේ පටන්ම හිත නොසන්සුන් භාවයටපත් වේ. ශරීරයෙන් පවා නොයෙක් බාධාවන් ඉදිරිපත් වේ. සමහර දිනවල වේලාවන්ට කිසිම අපහසුතාවයක් නොමැත. මේ අනුව ඉහත තත්වයන් මිදීම සඳහා කටයුතුන ක්‍රියාමාර්ගය අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා. ඒකෙදි ওই විශේෂම කියන ඇත්තේ ඔය හිත නොසන්සුත්තාවයත් ඒ වගේම බාහිරින් සහ ඇතුලින් එන බාධාවලුත් ඒක ඒක ස්වභාවිකයි පටන් ගන්න කාටත් නමුත් මේ ගොඩ දාපු මාළුවා මෙහෙම සාන්තව බුදිය ගන්න යන්නේ නැහැ එකක් ඇහෙනවා. ඒ ඇති. අපේ සංසාරෙත් එක කෙලස කෙලස හිතිච්ච මේ හිත ඒකෙන් පොඩකට අයින් කරන්න හදනකොටම බොහොම ලොකු වෙහෙසකටපත් වෙනවා අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරලා තියෙන කුළුමී හරකේ කැලෙන් එළියට ගත්තා වගේ. කුළුමී හරක කැලේ ඉන්නකොට කැලේ රජා තමයි. එයාට ඕන විදිහට හැසිරෙන්න පුළුවන්. නමුත් ඇරණ ගිහිල්ලා ගම්මැද්දාවේ බැන්දොත් කණුවක උකුළු ගති පාන. ඒ කුළු ගති පාන එක ඔය ඉබ්බට හැමදාම හිටින්නේ නැහැ හොඳ හයිය ගන්නකො හොඳ වරපටක් දාලා ගැර ගැහුවොත් අර වරුව වරපට කඩා ගන්න ලනුව කඩා ගන්න බෙල්ල කඩා ගන්න දඟලනවා අති වැටලා පස්සේ කලුව මොළම ලගිනවා ඒක තමයි භාවනාවට හරියට ප්‍රයත්න කරගෙන කරන යනකොට වරක හොඳට හිත කීකරු වෙනවා වරක ඇවිස්සෙනවා ඒක මේ කාගවත් දෝෂයක් නෙමෙයි අනිත් එක ඒක නැති භාවනාවක් ඇත්තෙත් නැහැ හැබැයි මේකේ කියලා තියෙනවා සමහර වෙලාවල් වලට කිසිම කරදරයක් නැතුව මේ අපහසුතා නැත්තත්වත් වෙනවා. ඉතින් කාලයක් යනකොට තේරෙයි මම අපහසුතා නැති වෙන්නේ මෙන්න මේ මේ වෙලාවට වාඩි වුණොත් අපහසුතා ඇති වෙන්නේ මේ මේ වෙලාවට වාඩි වුණොත් මේ දිහාවට හැරුණොත් මේ මේ කටයුතු වලින් පස්සේ මෙයා ඇසුරු කරාට පස්සේ කියලා සම්බන්ධතා තේරෙන පටන් ගන්න ගොඩක් කල් යනවා. එනිසා දෙකම දැක දැක බොහෝ කල් ඇසුරු කරන්න ඕනේ. කරනකොට විතරක් සප්පාය කරනු අහුවෙනවා. වඩා සැපයලවන කරුණු අහුවෙනවා ඒක කිසි කෙනෙකුට උදව් කරන්න බෑ තමන්ම කරන්න ඕන ඒ නිසා මේක ඉස්සල ප්‍රශ්න බොහොම සමානයි. මේ හරියන පැත්ත ගැන කල්පනා කරලා ඒකට අනුග්‍රහ කරන ගමන් වරදින වෙලාවේදී වරදින්න හේතුව මේක වෙන්න ඇති කියන කාරණාවට සැලකිලිමත් වෙනවා නම් සැලකිලිමත් වෙන දෘෂ්ටි කෝණයක් තියෙනවා නම් අල්ලගන්න පුළුවන් වෙයි කාරණා ඒවා මේ බාහිර දේවල් නෙවෙයි බොහෝ විට ඇතුළත දේවල්. ඒකට පරිසර සප්පාය කරනු සකස් කරලා දෙනවා කියන එක ගොක් බලපෘතු යෝගාවචරයට පමනක් කළ හැකක්. මුගක් වෙලාවට අපි දන්නේ නැහැ මේ අපිම භාවනාවට හොඳ නැති දේවල් කරනවා. ඒකෙන් තියෙන ආධිනව දන්නේ නැති නිසා ඒකෙදී අර නිකන් උපමාවට කියනවා රහතන් වහන්සේ නමක් ගම් අද්දරක තියෙන කැලේක මේ කුටියේ වාසය කරනවා ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කවුරුත් වැඩි ඇස්වේ කරන්නේ නැහැ පින්නපාතේ කරගෙන ඉන්නේ. එක දවසක් පින්නපාතේ කරලා එනකොට මේ ගමේ අම්මලා ඇවිල්ලා දර කඩන්න ගන්දරුවෝ ඒ අම්මලත් එක්ක ආව පොඩි දරුවෝ අර හාමුදුරන්ගේ කුටියේ තියෙන පිටරේට ඇවිල්ලා සෙල්ලම් කරලා. සෙල්ලම් කරලා හාමුදුරන්ගේ වතුර කලිත් ගෙනලා පෙරලා දාලා තියෙනවත් විසිකලා ලඳු ගෙනලා දාලා මිදුල පුරාම අවුල් කරලා දාලා ගිහිල්ලා. ඉතින් හාමුදුරුවෝ පින්නපාත කරන එනකොට දකින්නවා මේ මිදුල අවුලයි ඉතින් කුටි වහණේ වණ වෙන්නේ තිබුණේ නිකන් තිබුණා ඔක්කොම බඩු අවුස්සල දාලා. යහමතුරු කරන්නේ අර පින්නපාති කරලා ආපු ගාම අර සක්මණේ තිබුණ ආනිසංස නිසා ගිහිල්ලා වාඩි වෙනවා මේ භාවනා කරන්න ඕනේ රහතන් වහන්සේ නම. ඒ ශාන්සක හිත නොසන්සුන් වෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා ඉතින් ඒ ශාන්ස අදිෂ්ඨාන ශක්තියකුත් තියෙනවනේ අවශ්‍ය නම් මගේ හිත මෙච්චර වෙලා ඵල සමාපත්තියේ හිටපන් කියලා. ඒකට යන්නෙත් නැහැ. ඒ තරම හිත ඇවිස්සෙනවා. පස්සේ ඒ ශාංශේ පස්සේ පස්සට ගිහිල්ලා බලනවා මේ මේ හිත ඇවිස්සීමට ආසන්න කාරණා වශයෙන් මොකද්ද දකින්නේ කියලා. බලන්න බලනකොට තේරෙනවා තමන් වාඩි වෙන්න ඉස්සෙල්ලා මිදුලමදලා තිබුණේ නැහැ, ගියමදලා තිබුණේ නැහැ, ආසනේ සූදානම් කරගත්තේ නැහැ. ඉතින් ඒක නිසායි මේකේ ඒ කුකුසක් යට වෙලා. ඊට පස්සේ ඊටසේ භාවනා පැත්තක තියලා නැගිටලා සිවුර කලවල දාලා වැලට දාලා හොඳට මිදුල ආපතරයක් අතු ගන්නවා. අතු ගාලා ගේත් තස් කළා හරි ගසලා ආසනයත් හරි ගසලා ඉල වාඩි වෙනවා. එතකොට හරියනවා. ඉතින් රහතන් වහන්සේටත් එහෙම වෙන්න පුළුවන් නම් ඒ සාමාන්‍ය කෙනෙක් දැනගන්න ඕනේ හරියන්නේ නැත්නම් පස්සෙන් පස්සට පොඩ්ඩක් හොයාගෙන යන්න ඕනේ. Tamanda පාලන යටතේ තියෙන මොන කාරණාව නිසාද කැළඹිලා තියෙන්නේ. ඒක තියෙද්දි භාවනාවෙන් ඒ ඒ මුරිච්ච දත කරන්න බෑ. පස්සෙන් පස්සට ගිහලා ඒක හදන්න ඕනේ. ඒක හැදුවට පස්සේ ලොකු අත්දැකීමක් එනවා. මේවා මේ නාම රූප ධර්ම අතර විශාල සම්බන්ධයක් එන්න ඕනේ. එකලසක් එන්න හිතට. කොතනක හරි ගැසිලා තිබ්බොත් ඒ බල සම්ප්‍රේෂණය හෝ sannivedanaya වෙන්නේ නැහැ. ඉතින් ඒක මුලට ගිහිල්ලා අරක හදාගන්නක බොහෝ භාවනා කරලා තියෙනවා කියලා කියන්නේ ඒක පිළිබඳ තියෙන ඉක්මනින් අල්ල ගන්න පුළුවන් වෙනවා මට අද භාවනා හරි ගියේ නැති අවල් එකයි කියලා. ඒ වගේම පිටිපස්සට ගිහිල්ලා ඒක සකස් කර ගන්නවා. සකස් කරපුවම හරියනවා. ඉතින් ඒක නිසා මේ හරියන වර්ධිනවා කියන එක ස්වභාවය ඒකේ මේ ප්‍රයෝජනීය සලකලා ප්‍රශ්න निराකරණය කිරීමේ ශක්තිය Taman තුලින්ම ඇති කරගන්න ඕන. කායින්වත් උපදෙස් ලබන එක නෙමෙයි වැඩි වෙලා තියෙන්නේ. Tamanම හදා ගන්න පුළුවන් වෙනකොට ස්වාධීන වෙන්න පටන් ගන්නවා. ධාතු මනස්කාර භාවනා කරනට අද පළවෙනි වට මුළු ශරීරෙම දූවිලි බවට පත්විය. මහ පොළවේ දූවිලි බවට පත්වී පොළොවට ගිලා බැසින බවත් තේරෙන මේ කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලමි. මේ වගේ සමහර වෙලාවල් වලට හොඳට කාරණා කාරණා පෙළඹෙනවා. ඒකෙදි ඉක්මන් වෙන්න එපා මේ මොකද උනේ බලන්න. හෙටත් මේක වෙන්න ආරින්න. අනිද්දාත් මේක වෙන්න ආරින්න. ඊට පහුවෙන්දත් වෙන්න ආරින්න. වෙනකොට හිත තේරුම් ගන්න මොකද උනේ කියලා. එක සැරෙන් වෙච්ච ගමන් මේක හොඳද නරකද කියලා පේන බලන්න කේන්දර බලන්න යනවායි කියලා කියන්නේ ආයෙ ওই தත්ත්ව ගන්න බැරි වෙනවා. හොඳම දේ තමයි මේ දේ නැවත වෙන්න දෙන්න. නැවත නැවත වෙනකොට ඒක පිළිබඳව දෙවැන්නේගේ අවශ්‍යතාවයක් නැතුව Tamandම තේරෙන පටන් ගන්නවා මේකෙන් පේන්න ගන්න තියෙන සතුට මේ தത്വයට Tamand පින තියනවා දැන්. භාවනාවේදී අභව්‍ය කෙනෙක් නෙවෙයි මම හරියට කරනවා නම් පුළුවන් කියලා දැනෙනවා නම් වගකීමක් එනවා මේ දේ නැවත නැවත කිරීම සඳහා සිද්ධ වීම සඳහා මම කුමක් කළ යුතුද කියලා. ඒකේ නරක දෙයක් තමයි මේ මොකද්ද කියලා හොයන එක. නරක දෙය ඒක හොයන්න ගිය ගමන් මාන්නයට තමයි යටෙන්නේ. කෙලෙසකට යන්නේ. ඒ නෙවෙයි. නැවත නැවතත් මේ ඒ චිත්ත විවේකයේ භාවනා ගමන යන්න හොඳ දෙයක් කියලා වැටහෙනවනම් අවශ්‍ය මේ සප්පාය කරනු සලසලා දෙන්න කියනවා. එතකොට Tamanටම මේ කාරණාව වැටහෙන්න ඉඩ තියෙනවා. දැන් මේ කරන්න හදන්නේ අර ලියන්න තියෙන මල්ල ඔබලා බලන්න හදනවා වගේ මේ පේන හඬ යනවා. දැන් මේ මොකද උනේ? මේක මේ උද්‍යප්පේ ඥානේද? මේක බංග ඥානේද කියලා මොනවා හරි ලේබල් එකක් එල්ල ගත්තා පස්සේ ගෙදර ඉන්න මිනිස්සුන්ටවත් ඉන්න හම්බෙන්නේ නැහැ ගියාට පස්සේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ ඉන්න සබ්බකාය පරිසංවේදී යන පද මා කියූ ග්‍රන්ථවල විදහාකරන විවරණ කර ඇත. මේ යෙදුමේ පිළිගත යුතු ඇති අත්‍ය කුමක් වේදයි අප කෙරේ කරුණාවෙන් පැහැදිලි කර දෙන සීක්වා. ඇත්තටම මේ මේ එක පදයකට එහෙම පිළිගත යුතු ස්ථිරසාර උත්තරයක් නැහැ. භාවනා මට්ටමේ ඉන්න එක්කනාගේ හැටි හැටියට ඒ පදවල අර්ථකථන වෙනස් වෙනවා. සර්වචන්නාංශයේම එකම පදේ සූත්‍ර පිටකේ හැමතැනම ගන්නකොට විවිධ අර්ථ දෙනවා. එනිසා හරියටම ඩික්ෂනරියක් ලියන්න යන එක නම් මේ පදේ තේරුම මේකයි කියලා කියන්නේ කවදාකවත් ධර්මයේ සජීවීකම ආරක්ෂා කිරීමක් නෙවෙයි භාෂාව මරලා දාන එක. ඒ නිසා මේ තවත් තියෙනවා. තවත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. සබ්බකායපටි සංවේදී කියන එක හොඳට භාවනා කර කර යන්න Taman තුලින්ම අර්ථය එන්න පටන් ගන්නවා. මම මෙහි ඇවිල්ලා ඉන්න වෙලාවේදී මම මේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා මේ මම ඉගෙනගෙන තිබුණේ බුද්ධඝමකට සම්බන්ධ සිංහල පැත්තක් නෙවෙයි. ඒක නිසා මේ දන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා එහෙනම් මේ මජ්ක්‍ධිම නිකායේ පොත අරගෙන මේකේ සිංහල මේකේ පාලිය තියෙනවා කියවන්නේ කියලා. නෑ පාලිය සිංහල. ඉතින් කියවනකොට මේ සිංහලාර්ථ 10ක් 15ක් තේරෙනවා. උගා ගැඹුරු වැඩි. ඉතින් ලොකු සාංශ ළඟට ගිහිල්ලා එහෙම අහන්නත් අපිට අවස්ථාව ඒ කාලේ තිබුණේ නැහැ. ඒගොම කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ ළඟට යනකොට මට පොඩි උන්ට කිරිපෝන වගේ කරන්න බෑ. ඔබ කියවපන් බැරි දෙයක් ඇවිල්ලා අහපන් මං කියලා දෙන්නම් කියලා. ඉතින් කියවනකොට අර 10%ක් විතර තමයි අහුවේ. ඉතින් මං ගිහිල්ලා කිව්වා ලොකු සාංශර මෙහෙමයි සාංශ අපේ මගේ ව්‍යාකරණත් එච්චර හොඳ නැහැ. සිංහල දැනුමත් අඩුයි. ඉතින් ඒක නිසා කීවට මෙච්චරයි තේරෙන්නේ කියලා. ඒකට කමක් නැහැ කිව්වා 10 කියලා තේරෙන හරිය කරලා භාවනා කරලා පහුවෙන්ද කියවන්නේ කිව්වා 15ක් තේරෙනවා කිව්වා. ඊට පස්සේ ආයෙසරයක් ඒකම කියන්නේ කව 120ක් තේරෙනවා අන්තිමට ගිහිල්ලා 130 40 පෙන්නට පස්සේ ඉතින් සාමාන්‍ය අර්ථ එනවා ඒත් නැතර කරන්න බෑ ඒත් කියවන්නේ කොයි වෙලාවෙත් අහන්නේ කිව්වා කොයි වෙලාවෙත් කියවන්නේ කිව්වා කියව කියව යනකොට තමයි Tamanට අර්ථය තේරෙන්නේ හැබැයි කවදාකවත් පූර්ණ අර්ථය වැටහෙන්නේ නැහැ කියලා මතක තියාගන්න කවමදාකවත් නැහැ ඒක සරුවච්ච වෙන්න ඕන සරුවච්ච වෙච්ච දවසේ තමයි මේ වචනවල පදවල වටිනාකමක් නැහැ අල්ලා වීසි කරන්න ඕන කියලා තේරෙන්නේ එදාට එතකම්ම හිතනවා මේක මොකක් හරි හැංගිච්ච දෙයක් තියෙනවා කියලා ඒකේ ලියලා තියෙනවා මොකද්ද මේ මේ මාතිකට්ට කතාවේ විනේ මාතිකට්ට කතාවේදී ආචාර්ය අටුවාචාර්යන් වහන්සේලා විචාර කළ තියෙනවා අත්තෝ හිනාතෝ සරණං අවෝච න බියංජනං ලෝක හිතාමයේසි තස්මා අකත්වා රතිමක්කරේසු අත්තේ නිසින්නේය සතිමුති මතින් කියන්නේ අත්තෝයි නාතෝ සරණං අවෝච අපිට සරණ වෙන්නේ මේ කියන දේ අර්ථය විතරයි න ව්‍යංජනං අත්තෝයි නාතෝ සරණං අවෝච න ව්‍යංජනං ලෝක හිතාමයි මේ වචන ව්‍යංජන අකුරු වල ඇති වටිනාකමක් නැහැ තස්මා අකත්තා රතියමක් කරේසු මේ මේ අකුරු පිළිබඳව ව්‍යාකරණ පිළිබඳව ඇති රතිය පැත්තක දාලා අර්ථය අරගන්නයි කියලා. මේ 110ක් හරි තමයි තේරුණා නම් ඔච්චරයි වටිනාකම අනිතව ණයට ගත්ත දේවල්. හැබැයි ඒවා ගැට ගැට බලන්න ඕනේ. මම දැන් කරන්නේ මොකද්ද? පාලි වචනේ කියනවා, සිංහල වචනේ කියනවා, ඉංග්‍රීසි වචනේ කියනවා, බුරුම වචනේ කියනවා ඔක්කොම දාලා ගන්නවා අර්ථයක් අරගන්න. ඊට පස්සේ භාවනා කරනකොටත් බලනවා මේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඔක හතර පහකින් කැපිලා එනකොට සුද්ධ වෙලා එනවා. සුද්ධ වෙලා එනවා කියන්නේ 100%ක් නෙමෙයි. ඊට වැඩිය පොඩ්ඩක් සුද්ධ වෙනවා. ඉතින් ඒ තාක්කල් ධර්මයේ සජීවී. කවදාරි තේරුණයි කියලා කියන්නේ හොඳටම මතක තියාගන්න නොතේරිලා තමයි එහෙම කියන්නේ. කද්දාකවත් මේ එක වචනයකවත් තේරුම් ගන්න අපට බෑ. අපිට ඕනලා තියෙන්නේ සවචන තේරුම නෙවෙයි කෙරෙන්න ඕනේ වැඩේ කරනවා නම් ඉස්සරහට යන එකයි තියෙන්නේ. ඒ නිසා මේ යන ක්‍රමේ හරි දන්න ටික තව තවත් ගන්න විදියට අර්ථ ගන්න විදියට භවනා කරගෙන යන්න මේ ආනපන සති සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රයේ සබ්බකාය පටිසංවේදී කියන එක අර්ථ දෙනකොට බණවලදී මම කියන්නේ ආනාපානෙ ගත්තනම් මුලැමැදාග බලනවා කියන්නේ. ආස්වාසයේ මුලමදාග ප්‍රස්වාසයේ මුලමදාග එහෙනම් ආස්වාස ප්‍රස්වාස මුලුල්ලම මුල සිට අග දක්වාම එක බලන එක තමයි පටිසබ්බකාය පටිසංවේදී කියලා මේ අර්ථ දෙන්නේ නමුත් ඒක නෙවෙයි 100%ක්ම හරි මේ නැත්තම් සාර බහුම අර්ථේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මානසිකාර්ය සතිය සති සම්පජාන්නේ මේ ගැන වෙන වෙනම හඳුන්වා දෙන සීක. මානසිකාරචා සතිය <clears throat> නැත මෙහෙම කියද හැකි මානසිකාර කියලා කියන චෛතසිකය සති කියන චෛතසිකය සති සම්පජාඤ්ඤ කියනොට ඤ කියන්නේ ඥානෙ කියන්නේ චෛතසිකය ප්‍රඥා. එතකොට මේ චෛතසික තුනක් ගැන කතා කරන්නේ මේ චෛතසික හිතේ ලක්ෂණ හිතේ දරුවෝ වාගේ. හිත ක්‍රියාත්මක වෙන චෛතසික හරහා රජ කෙනෙක් ඇමතිවරු හරහා ක්‍රියාත්මක වෙනවා වගේ නැත්නම් රජය ඇමතිවරුන් හරහා ක්‍රියාත්මක වෙනවා වගේ මානසිකාරයෙන් කරන්නේ අරමුණකට හිත මෙහෙවන එක දිශාගත කරන එක සතිය අරමුණ පිළිබඳ එළඹ සිටීම අප්‍රමාදී වීම සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒ අරමුණ අනිත් අරමුණේ වෙන්කොට දැනගැනීම ඉතින් ඒ අනුව සති සම්පජාඤ්ඤය කියලා කියන්නේ සිහි නුවණ කියලා පරිවර්තනය කරනවා අරමුණ පිළිබඳව එළඹ සිටි සිහියක් තියෙනවා ඒක අනිත් එකත් එක්ක ගලපන්නත් පුළුවන් අනිත් එකත් එක්ක මේ ආස්වාස කරනකොට ප්‍රස්වාසය නෙවෙයි කියලා දන්නවා සද්දයක් නෙවෙයි කියලා දන්නවා හිතවිල්ලක් නෙවෙයි කියලා දන්නවා වේදනාවක් නෙවෙයි කියලා දන්නවා ඒ දැනීම කරන්නේ සම්පජාඤ්ඤයෙන් මේ ආස්වාසයමයි මේ මුල මේ මැදම කියලා ඒක හොඳට අත්දකින්න ඉඩ සැලසලා දෙන්නේ සතියේ කරුණී වන්දනීය ස්වාමීන් වහන්සේ සමතයානික උතුමන් දක්වන අන්දමට ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවනට එකමග නිසා සම්මා සමාධියේ මාර්ගයේ අටවණංගේ නිසා සම්මා සමාධියේ ධ්‍යාන හතර සත්‍ය මඟසිතනෝ නිසා එකේ සිට හත දක්වා අංග සම්මා සමාධියේ පරිස්කාර වන නිසා සීලෙන්තර සමාධියකෝ සමාධියෙන්තර ප්‍රඥාව නොමැතිසත් නිවන විමුක්තිය සඳහා ධ්‍යාන වැඩිම වැඩි යුතුයම වේ සුස්ක විදර්ශනා උතුමන් දක්වන විපස්සනා භාවනාදී ධානාගත වීමක් අනවශ්‍යද? නැත්නම් විපස්සනා තුළ යම් ධානාගත වීමක් සිදුවේද? ධාන නොමැතිව විපස්සනායෙන් පමණක් නිවන් දැකිනු හැකිද? අප කෙරේ අනුකම්පාවෙන් මේ ගැන පැහැදිලි කරමින් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමු. මෙතනදී මේ මේ මේ ඉසල කියන සමාධිය කියන වචන පාවිච්චි කරලා තියෙනවා පස්සට යනකොට ධානය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා මේ දෙක සමානාර්ථයෙන් පෙන්ලා තියෙනවා වැරද්දකුත් නැහැ නමුත් ඒක සුද්ධ කරගන්න ඕනේ සමාධිය ಜಾති දෙකක් තියෙනවා සමත සමාධි විපස්සනා සමාධි කියලා. කොහොම නමුත් සමාධි අවශ්‍යයි. ඒ සමාධිය වැටෙන්නේ ලැබෙන්නේ විපස්සනා මාර්ගයෙන් සමත මාර්ගයෙන් කියන එක වෙනස්. සමත මාර්ගයෙන් වැටුනොත් පමණක් ඒ සමාධි මට්ටම් වලට ධානා මට්ටම් කියලා කියනවා. විපස්සනාදී ලැබෙන සමාධියට ක්ෂණික සමාධිය, ක්ෂණ මාත්‍ර සමාධිය, ශුෂ්ක සමාධිය කියන වචන පාවිච්චි කරනවා. ඒ නිසා සීලෙන් සමාධිය අවශ්‍යමයි. නමුත් මේ සමාධිය කොච්චර වඩලා තියෙන්න ඕනද කියන එක ගැන පිළිබඳව මේ මුළු ප්‍රශ්නෙම දුවන්නේ එක වටේ. කොච්චරක් මූලික සුදුසුකම් වශයෙන් සමාධිය කොච්චර තියෙන්න ඕනද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒකෙදී ඔය සමත ක්‍රමයේ ටිකක් බරව ලියවිච්ච විසුද්ධි මාර්ගයේ අටුව ආවේ. එහෙම නැත්නම් අපේ බුද්ධඝෝස ආචාර්ය වංශ ලියනකොට තියෙනවා සමාධිය සඳහන් කර තියෙන්නේ සවුපචාර අට සමාපatti කියලා. උපචාර සමාධියේ ඉඳලා අටවෙනි සමාධිය දක්වා ඕනේ තමක් ඕනේ තැනක් ඇති භාවනා විපස්සනා වඩන්න. ඉතින් ඒ සුද්ධ විපස්සකයෝ නැත්නම් විපස්සනා ගුරුවරු උපචාර සමාධිය තමයි ගන්නෙ අඩුම ලංසුව තමයි ගන්නෙ ඇති කියලා. ඒකට කියනවා උපචාර සමාධි නැත්නම් සදිසු උපචාර කියලා උපචාරයක් හා සමාන මට්ටමට හිත උපචාර සමාධියට හිත ප්‍රඥාව සමාධිය වඩන්න ඕනේ ඒ කෙලින්ම ඊට පස්සේ විපස්සනාට දානවා. සමත යානිකයාට ඕනනම් උපචාර සමාධි නැත්නම් ප්‍රවිනිධි හනේ 2 3 4 5 6 7 8 කියලා ඕන තැනකින් විපස්සනාවට දාන්න පුළුවන්. ඒකෙදි සරුවචන් වහන්සේගේ අදහස් වෙන බලනකොට අරූප ධානය වලින් දැමිල්ලත් නැතුව නෙවෙයි. නමුත් නේව සංඥා නාසඤ්ඤාතෙන් දාන්න බැරි බව මේ චාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අවසානයේ මේ ආකින්චඤ්ඤායතනේ තමයි උපරිම යන්න පුළුවන් නේව සංඥානාචාන්ත්‍රිකයම කරන්න බෑ කියලා. ඉන් පල්ලෙහා තියෙන ඕන තැනක යන්න පුළුවන්. ඒක නිසා අපි ගෙනාපු උපනිෂේ සම්පත්‍ය වල හැටියට බලන අපි සමත පැත්තේ යන්නේ විපස්සනා පැත්තේ යන්නේ කියලා දන්නෙත් නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ උපරිම සමාධියට යන්න ඕනේ. යන්න පුළුවන් උපරිම සමාධියට යන්න ඕනේ. ඊටත් වඩා ආරස්සාකාරී වෙලක් තමයි සමාධිය ඇති වෙන්න ආසන්න කරනව සතිය. ඒ සතිය උපරිම කරනකොට එයා හදාගන්නේ සමාධියයි. ඒ නිසා අපිට තියෙන වගකීම වෙන්නේ සතිපට්ඨානයි. හොඳට සතිය පිහිටව ගත්තා නම් සමාධිය පිළිබඳ ප්‍රශ්නේ සමාධියටම බාර දෙලා නැත්නම් සතියට බාර දෙලා යන්න පුළුවන්. නැත්නම් මේ වගේ හැමදාම අපි හතරමං හන්දියේ මේ වගේ තැනකට ගිහිල්ලා නතර වෙනවා. මේ පාර යනවද මේ පාර යනවද මේ පාර යනවද මේ පාර හැමදාම හන්දිය ඉක්මනට වෙන්නේ නැහැ. සමතේට යනවද විපස්සනාට යනවද කියලා ප්‍රශ්න කරනවා. ඉතින් කියනවා පිටිපස්සෙන් හොරෙක් එනවනම් අපි ගෙනියන බඩු මල්ලේ බඩු උස්සා ගැනීම අදහසෙන් දාමරිකෙක් අපි හන්දියට ගිහලා ඒ පාර මේ පැත්තේ බල බල ඉනකොට අපි නිකම්ම හොරාට අහුවෙනවා. හොඳම වැඩේ තමයි සතියට බාර දීලා යන අතේ යන්න දෙන එකයි තියෙන්නේ. මම තොරාගෙන තියෙන ක්‍රමයට මම කියන්නේ වැල යන හැටියට මැස ගන්න. වැලට යන්නදල්ලා වැල යන හැටියට මැස ගහපම ඔය කිසි ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඒ නිසා මම කියනවා වැඩ මුලුව පටන් ගන්නකොට මේ සමාධි චෛතසිකේ ඉස්සර කරගත්තොත් කෙලෝරක් නැති ප්‍රශ්න නිසා සති චෛතසිකේ ඉස්සරහින් කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා ඒක ඔක්කොම විශ්නගෙන යනවා. ඉතින් ඒක මේ රුචියට මං ඉඩ තියෙනවා ඕනේ නම් අනාගාමි වෙන්න සතිය ගන්න අනා ගන්න ඕන සමාධිය ගන්න එක. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ යෙදී සිටන විට පාදවල ඇති කොටස් නඛා තචෝ මන්සන්නහාරු අට්ටි වශයෙන් හඳුනා ගැනීම ඇති විට කල ඇති හඳුනා ගැනීම ඇති විට කල යුතු දේ ගැන පැහැදිලි කරමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉතින් අඳුරගත්තා නම් ඉතින් ඒ තියේදී ඒක දිගට පවත්වන එකයි තියෙන්නේ. ඒකට කලියුත්තක් නෑ. ඒක මොකද භාවනාවේ මතුවෙන දෙයක් නම් ඒක දකිමින් තමයි වම දකුණු වශයෙන් පවත්වන එකයි තියෙන්නේ. චින සම්පත්තිය පිළිබඳ පැහැදිලි වැඩිසටත් පැහැදිලි කර දෙන මෙන් කවුරුන් ඉල්ලා සිටිවි. ආවස්තික වටිනාකම කියලා චින සම්පත්තියට දෙන්න තියෙන ආර්ථික විද්‍යාව. මේ අවස්ථාවේ වටිනාකම ඒක ටිකක් අහපු නැති ක්‍රමයකට විස්තර කරනවා නම් චින සම්පත්තිය කියන එක පෙන්ලා දෙන්න පුළුවන්. වඩා හොඳ හම්බ වෙච්ච වෙලාවේදී හොඳ විෂිකරණයකට තමයි කිසිම සම්පත්තිය කියන්නේ. වඩා හොඳ ඉස්සරහට ආවට පස්සේ හොඳ විසි කරලා මේ වඩා හොඳ අල්ලන්න පුළුවන් නම් ක්ෂණ සම්පatti කියනවා. වඩා හොඳ තියේදී හොඳ විසි කරන්නේ නැතුව ඒක අල්ලගෙන ඉනවනම් මැට්ටා බුබ්බඩයා කම්මැලියා කාලකන්‍යා අසපුරුෂයා ඔක්කොම වචන කියයි. වඩා හොඳ තියේදී හොඳ අතාරින්න බැරි නම් ඊට වැඩිය කාලකන්නිකමක් නැහැ කියලා හිතා ගන්න. අපි අපි කරන් දෙන වඩා හොඳ තේදිත් මේ හොඳ එක අල්ලගෙන ඉන්නේ. ඔන්න ඕකටයි අවිද්‍යාව කියන්නේ. ක්ෂණ සම්පත්තිය කියන්නේ වඩා හොඳ හම්බ වෙච්චලාදී හොඳ අල්ල විශ්කොල දාන්න ඕනේ. නැත්තම් වඩා හොඳ අල්ලගන්න ඉඩ නැහැ. ඒක තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. බත් බැලයක නොවි හොඳින් පස්කෝරස වළඳනක වීමට නම් අපගේ උත්සාහය වැඩි දියුණු කර ගැනීමට තවත් උපදෙස් ලබා දෙන්න මෙනි කවුරුන් ඉල්ලා සිටිනුවේ ගෝපාලක සූත්‍රයේ අසන සීක්වා කියලා කියනවා. තව දවස් ටිකක් තියෙනවානේ එතකොට ඊටු ටිකක් කියනවා. කරු ස්වාමීන් වහන්සේ මම ලෙඩ වෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරන එකත් මම අනුන්ගෙන් දොස් අහන්න ඉඩ තියන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරන එකත් මෝඩකමක් කියා බුදුරන් වහන්සේ වදාලා ඇත කියා ඔබ වහන්සේ පැවසුවා. නෑ මං කියනවා අහුම්කම් දෙන්න කියලා 100න් බුද්ධිය මේ කියන දේ ව මෝඩකම් නෙවෙයි මේ භාවනා හිත නොමගට යොමු කරවන්න එන විතර්ක විතරයි. අනිත් එක අදිෂ්ඨාන කෙරුවට ලෙඩ වෙන්නේ නැහැ. අදිෂ්ඨාන කියන්නේ ලෙඩ නොවීමට බලාපන බොහොම තුළු කාරණාවක්. අනිත් එක තමයි මම ලෙඩ අනුන්ගෙන් දොස් අහන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරාට ඒක හරියන්නේ නැහැ. තකතුරුකම් කරලා අදිෂ්ඨාන කරවට හරියන්නේ කවුරු හරි බනිනවමයි. ඒක නිසා මේ වගේ මෝඩ අදහස් ඇති කරන මේ භාවනා චිත්තක්ෂණේ පන්නන්න එපා. ආක්ෂණ සම්පත්තිය පන්නන්න එපා. මේවා හුදු විතක්ක විතරයි කියලා තේරුම් ගන්නවනම් එච්චර නැතු මෙවුවා නයිසර්ගික වශයෙන් නරක දේවල් නෙවෙයි. නමුත් අදිෂ්ඨානේ හරියන්නේ නැහැ. පුළුවන් ද අධිෂ්ඨානෙ ලෙඩ නොවෙන්න කියලා අධිෂ්ඨාන කරන්න. එහෙනම් බුදුහාමුදුරුවෝ අධිෂ්ඨාන කරගන්න බෑ. බුදුහාමුදුරුවෝ බුදු වෙලත් ලෙඩ 12ක් ආවා. බුදු වෙලත්. ඉතින් අපි ගැන කොමන කතාවද? ඒක නෙමෙයි මේ විතක්ක ගැන කතා කරනකොට කියනවා වගේ සුළු විතර්ක වගේක් තියෙනවා. හිත පිරිසිදු වෙනකොට මේවා එන්න පටන් ගන්නවා. ඉතින් අපි ඒවා අභිරමණය කළොත් වෙන්නේ මොකද්ද? අරමුණ මේ ඉක්මවන ක්ෂණේ ඉක්මවන අපි වල්මත් වෙන නිසා මේ විතර්ක වශයෙන් බැහැර කරන්න ඉගෙන ගන්න ඕනේ. අපේ නොඑක් දුර්ගුණ අඩුපාඩුකම් හදාගන්නේ බොහෝ විට අනුන්ගේ දොස් අසලායේ. එවැනි ආස්තරදී අපි තදින් හිතා ගන්නවා අයිම වැරදිනේ වලකින්න ඕන කියලා. ඒ සඳහන් කළ දෙවෙනි කාරණා මීට පටහැනි නේද? කිසි ප්‍රශ්නයක් නැනොත් භාවනා කරන වෙලාවේදී මේ වැඩ කරන වෙලාවක් නෙමෙයි. භාවනා කරන වෙලාවේදී මේ දොස් හදන වෙලාවක් නෙමෙයි ඉදිරිපත් වෙච්ච අරමුණේ ස්වභාවික ලක්ෂණ බලන වෙලාවේදී මේ කල්පනා කරගෙන හිටියොත් මේක නිකන් මේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක්. ඒ නිසා මේක එල්ල පැහැදිලි කරන එකක් කියන්නේ භාවනා කරන වෙලාවේදී අරමුණට අරමුණත් එක්ක ඍජුව අස්පනා පිට මූණට බුණ දාලා ඉන්න පුළුවන් වෙලාවේදී ඊයේ කරපු දේවල් හෙට සුද්ධ කරගන්න දේවල් කල්පනා කරනවා කියන්නේ ක්ෂණේ පැන්වීමක්. ක්ෂණය මගේ හැරීමක් ඒකට ඉඩ දෙන්න එපා මේ හොඳ දෙයක් කරන්න හදන්නේ කියලා කල්පනාවෙන්වත් ක්ෂණේ ක්ෂණ සම්පත්‍ය පන්න ගන්න නැති වෙන එකයි ඒ මේ ඔය නව මහ විතර්ක ගැන කතා කරනවා තියෙන්නේ කරුණාකර මේ පහදලා දෙන්න ඉතිරි කාරණා හතරද නැවත කියා දෙනෙමින් ඉතින් කියලා දුන්නොත් තව ප්‍රශ්න හයක් අහයි දැන් දෙකක් තේරිලා දෙකක් අහලා තියෙනවා තව හතරක් තියෙනවා ඔය හතර ඇහුවොත් තවත් ප්‍රශ්න හයක් අහයි ඒ නිසා යමක් අහනකොට පටලැහෙනවනේ විසිකොල ගන්න තේරුම් ගන්න බැරි නම් විසිකලා දාන්න තේරෙන දේ කියන්නේ. මේ හැම ධර්ම කාරණාවක්ම මෝඩ වඩුව ආයුධ වලින් කවා ගන්නවා වගේ දෙන දෙන දේ අර භාවනාවට අවුල් කර ගන්න. ඉතින් එතකොට මේ දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රශ්න වැඩි වෙනවා. මේ දැනුම තියෙන්නේ කෙටි මාර්ගය ගත්තා ගියා. නැත්නම් දානුවර දාස වෙන්න නෙමෙයි. ඒක නිසා මේ නම් වශයෙන් කියනවනම් අනිත්‍යවර තියෙන්නේ මෙතන අමර විතක්කයයි අනවඤ්ඤත්ති පරිසංයුත්ත විතර්කයයි කියලා තියෙනවා ඥාති විතක්ක ජනපද විතක්ක ලාභ සංකාර පරිසංයුත්ත විතක්ක රත් මතක් වෙන ඉතුරු එක පරානුද්යත පරිසංයුත්ත විතක්ක ඒ හතරයි මේ දෙක එකතු වෙනම හයක් වෙනවා. ඒ හයම අරීම මායාකාරී Taman ගැන උසස්ස හිතා ගන්න මිනිස්සු මේ හයේ නිතරම පැටලෙනවා. මේවා නිකන් හුදු මායා, මේවා හුදු කල්පනා, මේවා හුදු හීන කියලා එනකොටම පැත්තක දැම්මොත් මූල කර්මස්ථානේ හොඳට ස්වභාවික ලක්ෂණ දැනගන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒක නිසා ඒ අදහසින් මේ කතා කරන්නේ. බොහෝ පින්කල ඊතා පිරිසුදු ජීවිතයක් ගත කළ කෙනෙක් දැන් වයස්ගත වී තරමක් තුරට ප්‍රകൃති සිහියෙන් බැහැරව සිටි යම් යම් කාරණා තීරුම් ගැනීමද අපහසුයි. එවැන්නෙකු අවසාන කාලයේ ඵලදායක කිරීමට ධර්මය අතින් කුමක් කළ හැකිද? දැන්ට පිරිත් කියනවා ධර්ම සාකච්ඡා කළාට සමහරට උඩ තේරෙන්නේ තමා කලපින් කිසිවක් මතක නැහැ මෙවන අසරණන්ගේ නානුකම්පා කොට මේ ගැන යම් උපදේශයක් දෙනෙමින් ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිමි අපිට පුළුවන් නම් හොඳම දේ තමයි මේ බොහෝ පින්කල ඊටා පිරිසුදුසියක් ගත කර මේ කෙනාගේ මනාපේ මොකද්ද කියලා දැනගන්න. ඒකයි දෙන්න ඕනේ වෙලා. ළඟ ඉන්න කට්ටියගේ මනාපේ නෙමෙයි. ඒ පුද්ගලයාට හොඳම දේ කතර කරදර නොකර පැත්තකට වෙන එක නම් අපරාධ ධර්ම සාකච්ඡා කරලා මනුස්සයා කේන්ති ගන්නවා. අරයි හොඳේ මිනිස්සෙක් හිටියල මේ වගේ ඊටාම පිං කරලා ඊටාම සිවිරිසු ජීවිතයක් ගත කළා කළු මරණ මොහොත වෙන්න ඉස්සලා මම පොඩ්ඩකට කලින් උඹලට කියනවා මට කිසිම දෙයක් කරන්න එපා. මට ඒ වෙලාවේ මට 100න් ඉන්න දෙන්නේ කියලා. ඉතින් කියලා අසනීප වෙලා කියලා තියෙනවා පැය 6කින් විතර මරණය සිද්ධ වෙනවා සන්තුම් වෙන්නේ කියලා. අර ළඟ ඉන්න මිනිස්සු කැලකවලු එහෙම කරලා බෑ. ඕකට හර්ගෙටම හරියන බේතක් තියෙනවා. ගිරාඬුවක් දාලා කට අරලා දාන්න ඕනේ කියලා ඒකේ කඳුලක්. අර මිනිස්සු අර පැය හතරක් විතර ඉන්න අය කට අරලා දාන්න හොඳ කුණු හරපැක් කළා එතන මැරලා ගියා. කවදාකවත් පාවිච්චි කරපු නැති දෙයක් ඇත්ත කුණු හරපැප් කියලා බැන්නලු එහෙම මැරලා ගියලු. ඔන්න අපිට කරන්න පුළුවන් දෙයක්. එනිසා කල්ැතුව ගිහිලා තිබ්බා මම මැරෙන වෙලාවට එන්න එපා. පැත්ත කරලා හිටපන් මට මේ මගේ හිත පවත්තගෙන යන්න ඕනේ කියලා. ඉතින් ගිරාඬුවක් දාලා මේක ඇරලා අර කසාය කඳුලක් දාන්න හදනවා කියලා කියන්නේ ඒ මිනිහට දාසනීපේ දාන මිනිසුන්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මේ මිනිස්සයා මැරෙනකොට අපිට ඉන්න බැරි කොමන වෙලා තියෙන්නේ. මේ මිනිස්සයා යන්න ලෑස්ති. අපි ගිහිල්ලා කියනවා එහෙම අපි ඉන්න තැනකට එහෙම යන්න දෙන්න බෑ. අපි දෙන දඬුවම දීලා ඵලයක්. ටයිම්ස් මැගසින් එකේ ලියලා තියෙනවා දොස්තරලා ලියනවලු මැරුණට පස්සේ සහතිකේ මේ අපිට කරන්න පුළුවන් හරිය සියල්ල කරා ලමුත් වෙලා මලා කියලා. නමුත් ලියන්න තියෙන එක නෙවෙයිලු. අපායට ගිහිල්ලා දෙන්න තිටික දඬම දීලා තියෙන්නේ කියලා ලියලා තියන්න තියෙන්නේ. අරුට කටු ගහලා මොක ගහ ඔක්කොම කරලා ඉවර වෙලා මැරුණට පස්සේ ලියන්නේ කරන්න පුළුවන් හරිය කියලා ලෙඩා මලා කියලා. එහෙම නෙවෙයි යම ලෝකෙට ගියාට පස්සේ කරන්න තියෙනක අපි කරලා ඉවලා තියෙන කියලා ලියවනම් හරිලු. ඒ නිසා සිහි බුද්ධිය ඇතුව තියෙනවා නම් කිසිම කෙනෙක් ඉන්ටෙන්සිව් කැහින්ට් එකට දාන්න එපා. දොස්තර කිව්වට කරන්න දෙයක් නැහැ නර්ස්ට කරන්න පුළුවන් හරිය දෙනවා සේරම කෝස් එක දෙනවා. ලෙඩා මැරෙන්නේ පතුරු ගහලා. ඊට මීට වැඩි හොඳ කැලේකට ගිහිල්ලා දාන්න. මනාපෙට මේ මනුස්සයගේ කරපු විනක් අරගෙන ඉන්න පුළුවන්. ඒ නිසා මේ ලෙඩාට මැරෙන්න ඇරලා පුළුවන් නම් මනාපේ දැනගන්න. ඒ මනාපේ දෙන්න. අපත් වෙච්ච ලොකු සාංශේ ඉන්න වෙලාවේදී පිළිත් කියන්නේ කියලා මමත් බැනුම් ගැව්වා. මටත් බැන්නා. ලොකු සාංශෙත් බැන්නා. ළඟට මිනිසුත් කිව්වා ওই භාවනා කරපු කෙනාට ඔච්චර කෝලම් කරන්න ඕනද කියලා. ඒක බලන්නේ බැරි කමන්න අපි විරිත් කියනවා. අපි ඉතින් තොවිල් නටනවා. නමුත් බලන්න පිටේ ඉන්න මිනිස්සු නෝ කොච්චර සෙල්ලම් කරුවත් පින් කරුවත් නැති උනත් මැරනවා මැරනවාමයි. ඒ බලන්න ඉන්න මිනිහට බලන්න බැරි කමයි තියෙන්නේ මැරන මිනිහට නෙමෙයි. නිසා හොඳම දේ තමයි සිහිබුද්ධිය නෑ ඒ වෙලාවට කල්ලාතෝ පුළුවන් නම් කෙරෙන්න ඕනේ මොකද්ද කියලා කරන්න නමුත් ඒ තියෙද්දි උනත් ඒ වෙලාවට කඩන්න ඕන පිස්සු පිහාට්ටෝ දෙන්නෙම නෑනේ මොනවක්වත් කරන්න දෙන මොනවා හරි ක්‍රමයක ඇම්බියුලන්ස් එකක් ගෙනලා හරි දාගන්න. ගිහිල්ලා ඒ ලයින් එකක් හරි ගහනවා. ඒ ඒගොල්ලන්ට හරි සන්තෝෂයක් තියෙනවා අනේ කරන්න තියෙන හරි කෙරුවයි කියලා. අර ඒකට ලක් වෙන මිනිස්සයාට කරගන්න දෙයක් නෑ. ධම්මනේසන්ති හාමුදුරුවෝ කිව්වලු ඔය ධම්මචාරි හාමුදුරුවෝ දැන් උනත් අහන්න මම මරණාසන්න වෙනකොට අසත්පුරුෂයෙක් අතටපත් කරන්න එපයි කිව්වා. මගේ මරසාන මරසාන මරණාසන්න මොහොනදී අසත්පුරුෂයෙක් අතටපත් කරන්න එපයි කිව්වා. කියලා නෑ උඹ හිටපන් කියලා. එහෙම කියන්න බෑනේ අපිට කාටවත් එයායිද අපි අයිද දන්නේ නෑනේ. ඒ එකයි කරන්න තියෙන්නේ මරණ මනුස්සයාගේ මනාපය දැනගන්න. ඒක දන්නේ නැත්නම් මොනවද නොකර ඉන්නේ කොහොඳයි. අපිට හරි අමාරුයි මේ අපි මැරෙන්නේ නැතුව මැරෙන ගැන තේරුම් අරගන්න. බාහරකා හරකාගේ තුවාලයේ සිටින ඉහඬියෝ ඉවත් කිරීමට හරකාට සහනයක් ලැබීවත් කරන ඉහඬියන් විනාශ වන නිසා එයින් ගොපලාට පෞසිද්ධ වේද ඇත්ත කතාව. ඒ මේ නිල්ලම ඉන්න වෙලාවේදී කඩි රෑනක් ඇවිල්ලා කඩියෙක් අල්ලගෙන කනවා. එහෙන් කඩනවා, මෙහෙන් කනවා, මෙහෙන් කනනකොට කඩිය පණුව දඟලනවා යහට මෑට. ડોක්ටර් ෆර්නෑන්ඩෝ කරපු දේ ගෙනල්ලා දුන්නක් වගේ එකක් ගෙනල්ලා තියලා ටක් ගාලා ගහපුවාම පණුව වීශිලා ගිහිල්ලා පැත්තකට වෙනවා. ඒකට කඩිය ඔක්කොම හැල්නවා. ඉතින් යා ගිහිල්ලා භාවනා කර කර ඉන්නකොට ওই ප්‍රශ්නේ ආවලු. දැන් කඩියන්න කවුද කන්න දෙන්නේ කල්පනා කර කර ඉඳලා ගිහිල්ලා ලීලසෙනින් ඇවලු මාරි බිස්කට් කෙනාපුවා තියෙනවා. සිය කිලේට කුඩු කරලා කඩුවේ තන ගිහිල්ලා ආවිලා ආයෙ භාවනා කරවලු දෙකට කඩුවේ ගිහිල්ලා. ඉතින් පස්සේ ලියලා තිබ්බා ඔන්න වෙච්චි සංගතිය. ඊට පස්සේ කඩියන්න කන්න දෙන්න උන්ගේ බාප්පා ඉන්නයි. උන්ගේ උදුර උදුර ගත්තට පස්සේ ඉතින් මේකදී ඒක නිසා කියනවා ඒ මේ අපි ඉංග්‍රීසි කරගන්න කාලේ මම ඉගෙන ගමන් ගියේ මේ යුනිවර්සිටි යන කාලේ තමයි මට ඉංග්‍රීසි හරිය නැත්තම් මම ඉංග්‍රීසි තේරුමක් තිබුණේ නැහැ. සුනිත්‍රා දේවි පිරිවෙන්ට මං ගියේ. ගියාට පස්සේ අපි කොල්ලෝ ටිකකුත් හිටියා එතන හිටියා ඔය මේ ෆයිසර් කම්පැනි උගන්වන මහත්තයෙක් තමයි හැන්දෑවිලා නයිට් ක්ලාස් කරන්නේ. ඉතින් හාමුදුරුවොත් කෙනෙකුත් හිටියා. මැටි පහේ මෝඩ පහේ හාමුදුරු කෙනෙක්. ඉතින් අපිට කියලා දුන්නා මේ ස්ලීපින් බියුටි කතාව. නයිටින් මම කතාවේ මේ අවුරුදු 7ක් නිින්ද ගිහිල්ලා ඉන්න කතාවේ. ඉතින් ඉංග්‍රීසියෙන් කියන්න ඕන නිසා කිව්වා මේ රජමාලිගාවේ එහෙම අවුරුදු 7ක් පමා වුණා. ඉතින් ලීස් කපක පහිට මිනිස්සු එහෙම හිටියත්. මිරිස් කපක පහිට මිනිස්සු එහෙම හිටියත්. මැස්සෝ මේ පිටිය වහපුන් එහෙම හිටියයි කියලා. ඉතින් අර හාමුදුරුවෝට එන ප්‍රශ්නේ. ඉතින් මහත්තයෝ ලුණු ලුණු කුණු වෙනවනේ කිව්වා මාතා. දෙන්නම <laughs> නෑ උගන්නන්නේ. අවුරුදු 7ක් ලුණු කුණු වෙනවනේ කිව්වා. ලුණු උදේ කපලා හැන්දෑවට කුණු වෙනවනේ. මොන විදියකින්වත් ආයෙ මෙන්න ස්ලීපින් බියුටි උගන්නන්න බෑ. ඉතින් වගේ මේ උපමාවයි උපමේයයි වෙන් කරගන්න බැරි වුණාට පස්සේ ඒක උපමාවේ විශ්ව හොයනවා. අද බුදු බුද්ධ බුද්ධ බුදුරජාන් වහන්සේ කියලා තියෙන 84000ක් ධර්මස්කන්ධෙම උපමාවක් විතරයි. අපි ඒකේ ව්‍යාකරණ හදාන්න කියලා මේ පෙළ ගැහුවට කවදාකවත් බුදුන් දකින්නත් බෑ බුද්ධ ධර්මය දැනගන්නත් බෑ අපිට සංඥා වෙන්නත් බෑ. වැඩ ගන්න මීයට තේිනවා මේ බුදුරජාණන්සේ මේ උපමා මාර්ගෙන් කියන්නේ මේකයි කියලා. ඒ උපමාව විසඳලා කවදාකවත් ඒ අර්ථයට යන්න බෑ. ඉතින් ඒ සෙන් මාස්ටර් කෙනෙක් මේ කියනවා එයා ගෝලයට ඇඟිලි දික් කළා කිවලු අර තියෙන හඳ කියලා. ඉතින් ගුරුනාථගේ ඇඟිලි කෙනේ බල්ලා කියනවලු කෝ හඳ නැහැ. අපේ ගුරුරයා බොරු කියනවා. එමිණියා දන්නේ මේක දිගේ දිගට ප්‍රොජෙක්ෂන් එක දාගෙන යන්න ඕන හන්දට යන්න. ඒක ගෝලයා කරන්න ඕනේ වැඩි. ගුරුවරයා කරන්නේ ඇඟිලි දික් කරන එක විතරයි. එයා ඇඟිල්ල කෙලවරේ බලන හන්ද නැහැනේ. අපේ ගුරුවරයා අස්පනා අපිට බොරු කියන කෙනෙක් කියලා කියනවා. ඉතින් මේ වගේ තමයි. එනිසා sannivedana කියන එක වෙන කතාවක්. අපි අහගෙන ඉඳලා තේරුම් ගන්න එක වෙනම කතාවක්. මේ දෙක සම්පූර්ණ දෙකක්. කවදාකවත් මේ කියන්න හදන දේ තේරෙන්නේ නැහැ. මොකද මේ ආලවට්ටම් වලට තමයි හිතන්නේ. ඒ නිසා වැඩිපුර කියලා දෙන්න දෙන්න පැටලෙනවා. ඉතින් ඒක නිසා මේ හරක් බලන්න නම් යන්න එපා. එච්චරයි මට කියන්න තියෙන්නේ. එතකොට මේ කුඹියස් කරලා එහෙම නැත්නම් ඉහෙඳ අස් කරලා පව් සිද්ධ වෙනවා. පව් සිටිනවා. කුඩා සතුන් මැසිබඳු ආදී මැරීමෙන් සිදුවන පාපයට වඩා බරපතල පාපයක් සිදුවේද අලිකොටි වැනි ලොකු සතුන් මැරීමේ. මේක නම් පොතක් කියවලා ලැබලා තියෙන්නේ මේක තියෙන්නේ මේ ඔකට හින වුණාට මේ කතාව ඇත්ත. hina වුණාට මේ කතාව ඇත්ත. මේක ලියලා තියෙනවා මේ ධම්මසංගණී අටුවාවේ මහා සාවජ්‍ය අල්ප සාවජ්‍ය කියලා. අල්ප සාවජ්‍ය කියන්නේ පොඩි සතුන් මැරීම, මහා සාවජ්‍ය කියන්නේ ලොකු සතුන් මැරීම. මොකද ලොකු සතෙක් මරන්න ලොකු ප්‍රයත්නයක් කරන්න ඕනේ. අලියෙක් මරන්න බෑ නිකන් කූඹියෙක් මරනවා වගේ. ඒ නිසා කූඹියා මරනකොට පහළ වෙන චිත්තක්ෂණ ගන්න අඩුයි. අලියෙක් මරන්න ඊට ලොකු ප්‍රයත්න කරන නිසා ඒ චිත්ත වීදි ගන්න වැඩි නිසා ඒක මහා සාවද්‍ය බාට පතන. කියවනකොට මටත් මේක නිකන් හිතුණා. මම කියන්නේ මේ අටුවාචාන් වහන්සේ කියපු එක හරි කියලා. නමුත් මේ කවුරු හරි මේ හිතලා කරපු එකක්. ඒකේදී හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒ ටිකක් ඒක ගැඹුරක් තියෙනවා. සාමාන්‍ය මිනිහෙක් මරුවට වැඩිය රහතන් වහන්සේ නමක් මරණ එක මහා සාවද්‍යයයි. මොකද රහතන් වහන්සේ නමක් මරන්න බෑ. මොකද හැම වෙලාවෙම ඇලර්ට් එකේ ඉන්න කන දෙයක් දන්නවා කරන දෙයක් දන්නවා එයා ඉන්නේ ආරක්ෂාවේ. කාගවත් එක නෙවෙයි ලේසි නෑ රහතන් වහන්සේ නමක් මරණ එක. සරහතන් වහන්සේනවා මැරුවනම් බොහෝ කාලයක් සැලසුම් කළ කරපු නිසා අකුසල් වැඩි. සාමාන්‍ය අනාගාමී කෙනෙක් මරන්න ගිය ඊට වැඩි ලේසියෙන් පුළුවන් එයා ප්‍රමාදයට වැටෙනවා. සකදාගාමී එක්කන ඊටත් වැඩි ඉස්සර මරන්න පුළුවන් සෝවාන් වෙච්ච එකන ඊටත් වැඩි ඉස්සර මරන්න පුළුවන් පෘථජ්ජන මරන්න පුළුවන් මොකද පෘථජ්ජන හුඟක් වෙලාවට ඉන්නේ විහිින ලෝකෙක. නිසා යාට සැලසුම් කරන්න පුළුවන් එල්ල කරන්න. රහතන් වහන්සේට එල්ල කරන්න බෑ කරන්න ඉස්සලා දන්නවා තුවක්කුවක් මම පැත්තට හැරිලා තියෙන කියලා. සරුවචනාංශයේ ගමන් කරනකොට බම්බයක් පමණ ප්‍රමාණය බලාගෙන මේ මොකක්ද ඒකට කියන්නේ මේ ඉරියව් පවත්තලා මේ සුගත ගමනින් ගියාට ගව්වක් පමණ ප්‍රමාණය වෙන හැම සද්දයක්ම ඇහෙනවා. ගව්වක් පමණ ප්‍රමාණයේ සිදුවෙන හැම දෙයක්ම පේනවලු. ගව්වක් පමණ ප්‍රමාණය තියෙන හැම ගඳක්ම දැනෙන නිසා කොහේ ඉඳගෙන හරි කමන්නේ ඔය දේවදත්ත ගල පෙරළුවත් අරසාව තියෙනවා. අර විචිරිච්ච ගලකින් පතුරක් ඇවිල්ලා තමයි වැදිලා. ඒ නිසා සරුවචනසික අධිෂ්ඨාන ශක්තියකුත් තියෙනවා ආරක්ෂාවකුත් තියෙනවා. තුවාල කරන්නත් බෑ. ඒ ඒව මට්ටම් කරන්න තමයි සාර සංකේ කල්පලක්ෂයක් පෙරුම් පිරුවේ. ඒ හැම කෙනෙක්ම හැරෙනකොට එන ගති දැක ගන්න පුළුවන් නිසා තමයි. ඒ නිසා මරන්න අමාරුයි. මොකද හේතුව අප්‍රමාද ගතිය නිසා සතිමත් ගතිය නිසා ඒ මැරුවොත් මහා සාවද්ද වෙනවා. ඒ කියන්නේ කොහොම කාලයක් සැලසුම් කරලා කළා තමයි කරන්නේ. ඒ නිසා බරපතල සත්තු මරණ වෙලාවේදී මහා සාවද්ගයයි කියලා එකට දාලා තියෙන වචනේ මොකද බොහෝ ප්‍රයත්න කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ සත්‍යක පුද්ගලිකයා කෙනෙක් නැත්නම් කරන්නෙකු නැත්නම් හුදු නාම රූප પરම්පරාව පමණක් නා අපිට අපගේ ක්‍රියාවන් එකිනෙකට වෙනස් වන්නේ කෙසේදයි පැහැදිලි කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හිතලා බලලා ලියපු ප්‍රශ්නයක් අපගේ ක්‍රියාවන් එකිනෙකට වෙනස් වන්නේ කෙසේදයි පැහැදිලි කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සිද්ධ වෙන්නේ නම් එකයි. අපි විවිධ ක්‍රියාවන් කියලා නම් දාන එක විතරයි වෙනස තියෙන්නේ. මුල් ලෝකේ පටන් ගත්ත ඉස්සලා අද දක්වා කිසිම දෙයක වෙනසක් වෙලා නැහැ. නොවෙනස් වීම වෙනස් අනිත්‍යය නিত্য වශයෙන්ම ලෝකේ තියෙනවා. වෙනස් වෙන බව නොවෙනස්ව ලෝකේ තියෙනවා. අපි එකට එක එක නම් දානවා. නම් වල වෙනස්කම් තියුණාට සිදු වෙන්නේ නම් එකයි. ගැඹුරෙන් සිද්ධ වෙන්නේ එකයි. ඒ නිසා දාන නම අනුව තමයි මේ බුදුජානකගේ ධර්මයේ හොඳ ලස්සන විස්තර කරලා කටුකුරුන් දිසාංශයක දවසක් කිව්වා. අපි ක්‍රියාපදයක් පස්සේ නාමපදයක් පත් කරපත් කරගන්න. මේ මාළු අල්ලන මනුස්සයට මාළු කාර්යය කියලා නමක් දාන්න. එමෙන්න ක්‍රියාවක් තියෙන්නේ. මේ හැමදාම මාළු අල්ලන්නේ. එතකොට නමක් පටබැඳිනවා මාළුකාරයයි කියලා. ඒ වගේ අපි යමක් යමක් ක්‍රියා කරලා කරලා ඒක ඇබ්බැහි වෙනකොට ඒ නම අපිට පටබැඳෙන නිසා හැම නාමපදයක්ම ඇවිල්ලා තියෙන ක්‍රියාපදයක ඩෙරිවටිව් එකක් විදියට ව්‍යුත්පන්නයක් විදියට නිසා ක්‍රියා ලෝකේ තියෙන්නේ ඒ ක්‍රියා අනුව එයා අඳුරගන්න එයාගේ ක්‍රියාවෙන් අපි අඳුරගන්න නමක් පටබැඳිනවා. නමුත් ඒ ඒ කරන එයා කරන ක්‍රියාව වෙන කෙනෙක් බලපුවම මේක මම දාන නම නෙවෙයි යට දාන්නේ වෙන නමක්. ඒ නිසා මේ දාන නම් වල ක්‍රියාපද වල නම් නැත්නම් ක්‍රියාවට දාන අපි නම වෙනස් වුණාට ලෝකේ හැමදාම තියෙන්නේ මේ ඔය පරමාණු වල තියෙනා වගේ ක්‍රියාශක්තියක්. ඒවා වෙන් වෙලා නැහැ මේ වැඩෙන් ඉවර වෙනවා අර වැඩෙන් පටන් ගන්නවා කියලා ඒ ක්‍රියාශක්තිය පටන් ගන්න දවසකුත් ලෝකේ නැහැ ඉවර වෙන දවසකුත් ලෝකේ නැහැ ඒකේ මේ මුලක් මැදක් අගක් නැහැ ඒක දිගටම ඒක සම්තතිය කියලා කියන්නේ ෆ්ලක්ස් ඒක තමයි තියෙන්නේ. අපි මේකෙන් තමයි කොටසක් ගන්න මම කියා ගන්නවා වෙන කෙනෙක් කියා ගන්නවා මේක මේ ක්‍රියාව මේක හොඳ නරක කියලා දාන්නේ අපි පටබැඳි නම් වල විතරයි වෙනස් තියෙන්නේ වෙනසක් ඇත්තේ නැහැ. ඒක නිසා ඒ ඇතුලේ ගැඹුරට ගියාට පස්සේ කාලය කියන්නේ මොකද්ද දේශය කියන්නේ මොකද්ද කියන එක සම්පූර්ණ මනෝ ප්‍රබන්ධයක් විතරයි. එතන නෑ කාලය සහ දේශය පිළිබඳ කිසිම හැඟීමක් අපි තමයි ඒකට පටබැඳි නම් දැම්මට පස්සේ තමයි ওই වෙනස් වීම සහ දුක අපට එන්න බලන්නේ. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරනවා මේ ධර්මතාවයට තතතාවයට එහෙම යන්න ඇරලා මේකත් එක්ක ගනුදෙනු කරන්න එපා. මේක නිත්‍යයි කියා ගන්න එපා. මේක මගේ කියා ගන්න එපා. ස්වභාව ධර්මයට යන්න අරින්නේ කියලා. එහෙම යනවනම් බලන්න හිටියොත් උදේ හවසයි කියලා කිසි වෙනසක් නැත්තේ. හරි ගියයි වැරදුනා කියලා කිසි වෙනසක් නැහැ. මොකද ලෝක ධර්මතාවය එකයි තියෙන්නේ. ඒ නිසා ක්‍රියාවන් එකිනෙකට වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ ක්‍රියාවන් වලට දාන පටබැඳි නම් විතරයි. මේ අපි උදේට කනවා ඉර නැගකට පස්සේ මත්දහනේදී භික්ෂුන් වහන්සේ කැම නතර කරනවා. හැන්දෑවේ ඉර බහිනවා. මේ විදිහට අපි දිනචරියා. අපි ඉරට ගියොත් මොකද වෙන්නේ? කවදා දීර නගින්නේ කොයිලා දීර බහින්නේ කොයිලා දීර බහින්නේ අපි ඒක කවදාද බ්‍රෙක්ෆාස්ට් එක ගන්න? කවදාකවත් ගන්න හම්බ වෙන්නේ මොකද හැම වෙලාවෙම ඉර බගලා නෙදී නිදා ගන්න හම්බෙන්නේ නැහැ. අවකාශයෙන් එළියට ගියාට පස්සේ අපි හැම පැයකටම සැරයක් ලෝකෙ වටේ කරගෙනකොට ඒක පැයක් ඇතුළත පැය භාගයක් අන්ධකාරේ පැය භාගයක් ආලෝකේ. ඒතකොට කොහොමද අපි බ්‍රෙක්ෆාස්ට් එක තීන්දුව කරන්නේ? බ්‍රේක් නුත් නැහැ බ්‍රේක්ෆාස්ට් නුත් නැහැ. හැම පැයකටම සෙටක් කාලය වෙනස් වෙනවා. එතකොට මුළු සම්පූර්ණ බයොලොජිකල් ක්ලොක් එක සම්පූර්ණම අංජබජයි. අපි මේ එකම තැනක ඉඳගෙන මේ පටු දෘෂ්ටි කෝණේ ඉන්නකොට තමයි අපිට මේ තියෙන්නේ මේ දවසේට අරුණ මෙතනයි අරකයි මේකයි. මේක කාලය නිසා අපි ස්ථාපන ප්‍රතිස්ථාපන වෙන්නත් පුළුවන් දේශේ නිසා ප්‍රතිස්ථාපන වෙන්න. වෙච්ච කම මේ පද්ධති සේරම ඉවරයි. ඒ නිසා කියලා තිබුණා මේ අපි ඉලෙක්ට්‍රොනික යුගයක බොහොම ශීඝ්‍රයෙන් ඉදිරියට යනවා. ඉස්සර වගේ අපි ගණන් හදලා ලියන්නේ ඔක්කොම කැල්කියුලේටරේ ගහනවා කම්පියුටර් දානවා බැරි වෙලා හරි මේ ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එක ගැසිලා ගියොත් මේ ඔක්කොම යන්ත්‍ර ක්‍රියාත්මක නොකර හිටිනවා. එදාට ආය ඇඟිල්ල ගණන් කරන්න වෙනවා. ආයතර හිටපු විදිහට පටන් ගන්න වෙනවා. ওই ප්‍රශ්නේ ආවා 2000ට මාරු වෙනකොට කම්පියුටර් අප්සෙට් ගිහිල්ලා ඒරෝප්ලේන්ස් මේ මේ එයාපෝට්ස් ඔක්කොම අප්සෙට් ගියා. ඒ මොකද ඒ තරම් අපි මේ ඉලෙක්ට්‍රෝන්ස් වලට ගිහිල්ලා. නමුත් මේ ලෝකයේ ওই කරකැන කක්ෂයෙන් පැන්නොත් අපිව කරගෙන කක්ෂයෙන් පොඩ්ඩක් පැනපු ගමන් සම්පූර්ණ වෙනත් විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයකට යනවා. එදාට අපිට මේ උපකරණ මත ජීවත් වෙච්ච මිනිස්සු නිකන් නන්නත්තර වෙනවා. ආයසර බිමට බහින්න. අපි ඒ තරම් මේ එක එකට නම් වණන් දීගෙන ඉව නැති තත්ත්වයටපත් වුණාට අපි අර ආපහු හැඩ ගැහෙන්න පුළුවන් තත්ත්වයේ මේ ප්‍රകൃතියට හැමදම ඒක තියෙනවා. ඒක පාවා දෙන්න එපා. එදාට අපිට ඔය මේ වෙනස් වීම කියන එක බලපෑමක් වෙන්නේ නැහැ. මොකද හේතුව අපි එනේන දෙයට හැඩ ගැහෙන තරම් නිහතමානී වෙන්න නිසා. Uh, ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් තියෙනවා Venerable sir, very humbly and respectfully, I request you to please explain number one, the importance of Uh, performing pansukula. the pansukula could be done while the person is alive. Uh, make it again a jiva pansukula. In English, this uh, pansukula is a kind of a uh, term. We are misusing it. Pansukula means spoil cloth. Pansukula means something spoiled. That means drop on the ground. Or has been used one. So that means that the monkey is not being offered to his hand, you just keep on the ground, or the monk, particular monk is taking from the garbage pit uh, what is thrown away, and he stitch into a robe and use it. So therefore it is very humble, and it is very modest. Therefore, the Buddha has mentioned this is the best robe. So, therefore, if someone can contribute to that best situation, he is going to get the better, better uh, merits. So, therefore, Pansakula is being highly praised, but here the Pansakul is completely different ritual. Term, term meaning is that uh, the soil, the cloth which is soil. So Jiva Pansakula means you select a particular monk and before, if you know you are nearing the death to at the sinking level, and if you wish to perform this Jiva Pansakula, you bring cloth what you feel suitable and keep it at his feet on the ground and say, Bante, may this be a Jivapansakula for me and uh, don't take it and offer into the hand. By offering, you are breaking the rule. Keeping on the ground is the one. One day, I remember I was in Park Road, Venerable Lukuhamdru, myself and were, and there were three elderly ladies. They came and offered. So Lukuhamdru gave a, delivered a talk telling this is called Jiva Pansakula. While you are living, you give it but just keep it on the ground. This is the, this is the most, uh, how to call the modest way. Otherwise you can just keep it there. So sometimes people when we are going on Pindapatha, they keep the clothes and forget about. And the monk who is observing it, take it and go there. And whenever necessary, they cut and make their robes. So that's also kind of pansakula. And usually what Pansakula means is after the death, you offer a piece of cloth to the monks in order to share the merit with the dead one. That is the Pansakula, but this is doing while you are doing with your hand, but not giving into the hand of the monk, you just keep it at the uh, feet. The reason why this is done is just simply the generosity and uh, usually it says and the, during the mm, uh, time of the Buddha more than the food, the clothes were very rare. Each and everyone has to do it by themselves and therefore the clothes are very very luxurious and it decides the prestigious the classes and therefore offering a robe, offering a cloth is a very uh, you can do. So therefore it is uh, a rare kind of merits. There's nothing special. වේදනානුපස්සනාවේ යනු ආසන ආයතන හයෙන් විඳීම මෙනෙහි කිරීමයි සිටීමේ මේ කාම රාග පටික ක්ලේශ දුරු කිරීමට දාලවන්නේ කෙසේදයි පහදා දෙන්න වේදනානුපස්සනාවන ආයතන හයෙන් විඳීම මෙනෙහි කිරීමයි හිතමි වේදනා කියලා කියන්නේ විඳීම කියන එක තමයි අපි සිංහලට දාන්නේ වේදනා කියනනම් pāli වචනයක් සිංහලටත් අවිලා තියෙනවා අපිට තේරෙන එක විඳීම කියලා තමයි ඉතින් විඳීම මෙනෙහි කිරීම පමණක් නෙවෙයි විඳීම අවබෝධ කිරීමයි. එතකොට සුඛ විඳීමක්, සැප විඳීමක් නම් ඒ පිළිබඳ ආශාවක් පහළ වෙනවා. ඒක කාමය අන්ත රාගය කියලා කියනවා. නරක විඳීමක් නම් දුක් වේදනාවක් නම් පටිඝය නැත්තම් ඒක නොදකින් කියන හැඟීම පහළ වෙනවා. නිසා හැම වේදනාවක්ම කලාතුරකින් තමයි මේ ආශාව හෝ තරහෙන් පිටවෙ පහළ වෙන්නේ. ඒ නිසා පහළ වෙන පහළ වෙන වේදනාවල් එක්ක රාගෙට එක්ක පටිගෙට වැටෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුට මේ කයි වේදනාවක් දැනෙද්දී පවා ඒ වේදනාවට මේ නොමනකම අප්‍රසන්න භාවය අකමැති බව එන්නේ මේ ඒකට ඇති තරහව නිසා ඒකට ඇති ද්වේෂය නිසා කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ වේදනාව පිළිබඳ හොඳ වේදනාවේ යටටට්ටුවක් දැක්කා වගේ ඒ නිසා වේදනාව වෙනකොට වහා ප්‍රතික්‍රියා කරන වෙනුවට දැක ගන්න පුළුවන් නම් වේදනාවේ ප්‍රිය අප්‍රිය භාව අනුව කැමැත්ත අකමැත්ත පහළ වෙන හැටි ඒක හිතා වටිනවා මේක මේක දෙගුණ තෙගුණ වෙනවා මේ අත්දැකීම හැම සුඛ වේදනාවක්ම ඉවර වෙන්නේ දුකෙන් කියලා දන්නවා එතකොට හැම සුඛ වේදනාවක පහළ වෙනකොට රාගය පහළ වුණාට ඒක ඉවර වෙනවා දකින්නොත් තරහ ඉබේම පහළ වෙනවා මෙච්චර වටන දේ යනවා. ඒකේ අනිත් පැත්ත තියෙන දුක් වේදනාවේ හැම දුකක්ම ඉවර වෙන්නේ සුඛයකින්. නිසා දුක් වේදනාව පහළ වෙනකොට මුණත වටනාකම් වශයෙන් තරහක් ආවට ඉවර වෙනකම්ම බලන්න හිටියොත් ඒ දුක නැති වෙලා යනකොට මිහිරියාවක් එනවා. එතකොට ඒකට ආශාව පහළ වෙනවා. ඒ නිසා එක වේදනාවක මුලැමැදාක දකින්නකොට මුළු පද්ධතියටම අවශ්‍ය අමුද්‍රව්‍ය අපිට ලැබෙනවා. අපිට වෙලා තියෙන වේදනාවක මුලැමැදාක බලන තරම් ඉවසන්නේ නැති එකයි. වේදනාව මැදදී අපි ප්‍රතික්‍රියා කරනවා. එතකොට අපිට අර සම්පූර්ණ චිත්‍රයේ විශේෂයෙන්ම අර පහළ වෙන කාමරාග පිටික දැක ගන්න තියෙන ස්වර්ණමය අවස්ථාව පනිනවා. ඒක නිසා කායන පස්සනට වැඩි වේදනාන පස්සන දෙතාවරව යනවා මේ අවබෝධය. උඩ තට්ටුවේ යට තට්ටුවේ දෙකක් තියෙනවා. මම කියා පුද්ගලයක් නොමැත. එසේනම් සසරින් එතර කරන්නට වෙහෙසෙන්නේ කාවද? මෙම මේ භවයේ ඉපණී ඉපදීම පෙර භවයේ කරන ලද කුසල අකුසල විපාක ප්‍රතිඵලයකි. සරෝජනසගේ හේතුඵල ධර්මයන් කියවෙන්නේ එයයි. එසේනම් පුද්ගලයා ඉපදෙමින් මැරෙමින් මේ සංසාරේ ගමන් කරන විට කවදා හෝ රහත් ඵලයේ හෝ පුදුපසේ උතුබා ලබන තෙක් මේ සංසාරේ පුරා ගමන් කරන විඥානයක් පවතීද. මේ විඥානයේ තම පෙර භවයේ හෝ ඊට පෙර භවවල කර්මවල ඵල කර්මවල ඵලයක් ඵලයක් ලෙසත් මේ භවයේ ඇති ඵලයක් ලෙසද මේ භවයේ ඇති වෙන්නේ. එතකොට මේ මෙතෙන් දෙනකොට උත්තරේ මේ මේ ප්‍රශ්නේ නගන්නේ කවුද කියලා අහුවොත් විඥාණයද මමද කියලා අහුවොත් උත්තරේ තියෙනවා. මේ ප්‍රශ්නේ කොහෙන් දෙන්නේ කියලා. මේ නිකන් ඉන්න බැරුවට විඥාණය කරන වැඩ. කොලයක් අරගන්නවා, පෑනක් අරගන්නවා, ලියනවා. මානපානේ කරපන්. ලක්මන් කරපන් බෑ. ඒක ලියලා මේක විසරද ප්‍රශ්නයක් විදිහට සලකනවා. මේ කාර්ද පොහොර වැළපෙන්නේ කියලා බලන්න. කොහෙන්ද පදනම වෙන්නේ කියලා බලන්න. විඥාණයම නම් ප්‍රශ්න අහන්නේ උත්තරේ විඥාණයටම ප්‍රශ්න නමු කරලා ඉවරලා මේ හොරා ගෑමෙන් පේන ඇව්වොත් එimhe මෙතන අහවල් දෙයක් නැතිලා තියෙන කොහෙද කියලා අම්මා කියයිද පේන්නේ. පුතා දවල් හොරකම් කරනවා අම්මා දවස පුරා පේන කියනවා. විඥාණයම නම් මේ ප්‍රශ්නේ අහන්නේ පුළුවන් වෙයිද විඥාණයට විඥාණය ගැලවෙන ප්‍රශ්නයක් උත්තර දෙන්නේ? ඒක නිසා මෙවැනි ප්‍රශ්න අහනකොට පොඩ්ඩක් මුලට ගිහිල්ලා බලන්න ඕනේ කොහෙන්ද ප්‍රශ්නේ පැන නගින්නේ කියලා. ප්‍රශ්න පැන නගින්නෙම විඥාණයෙන්මයි. ඉතින් ඒ විඥාණයට පුළුවන් ද ප්‍රශ්න මාර්ගෙන් ගොඩ එන්න. Tamangeම ලේස් දෙකෙන් අල්ලලා උදලා හඳට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. සපත්තු ටිකේ මේස් දෙකෙන් අල්ලලා ඇද්දලා උඩට හඳට යන්න පුළුවන් කියලා. ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් මේවට උත්තර දෙන්න ගියාමත් නොදිත් හොඳ නෑ. නමුත් මතක තියාගෙන ඉන්න මේ බල්ලා වලිගේ යටේ කරකෙන්න හදනා වගේ ඒකෙන් යන්න බෑ ඊට මීට වැඩිය හොඳයි විඥානය ගැන කතා කරනකොට ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ විඥානය ඇති වෙන තැන හොයන්න නැත්නම් එපා විඥානය පහනොත් මොකද වෙන්නේ කියලා බලපන් සලායතන පහල වෙනවා සලායතන පහන පස්ස පහනවා පස්ස පහනොත් වේදනා පහනවා වේදනා සතන්නා පහනවා සංසාරය පහල මේ ප්‍රශ්න කිරීමෙත් විඥානය පහල දිගට යන වැඩපිළිවෙලක් යන එකයි තියෙන්නේ. ඒක නිසා මේ අමාරුයි ගැට එලිහලා දෙන්න අනිත් එක මේ වුදු දාර්ශනික ප්‍රශ්නයක් පමණයි. උත්තර දුන්නයි කියලා හරියන්නේ මම කියනවා ඒ වෙනුවට සතිය පිහිටවන්නේ. සතිය පිහිටුම ඊටදී සම්පූර්ණ වෙනස් ක්‍රමයකට මේකට අදාළ අමුද්‍රව්‍යයයි සමීකරණයයි උත්තරේ ලැබෙනවා. මේ විදිහට ගිහිල්ලා කවදාකවත් කෙලවර කරන්න බෑ. ඒ නිසා කියනවා ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා, වේදනානුපස්සනා ඉස්සලා සති කායानुපස්සනා කරන්ඩ මෙවට ඉබේම ගැඹුරෙන් ගැඹුරට ගෙනියන ගතියක් තියෙනවා. එදාට මේ ප්‍රශ්නේ තියාගෙන ඉඳලා තමන්ගෙන්ම අහගත්තා නම් බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා තේරෙයි. ප්‍රශ්න වලින් විසඳාමේ යන්න අමාරුයි. ඊයේ විවහාර කළ ජනපදාදී විතක්ක නැවත පැහැදිලි කර දෙමින් කරුණාපූර්වකව ගෞරවණීය ඉල්ලා සිටිමි. මම ඉස්සලා ප්‍රශ්නේදී මම මතක් කරා නැවත නිකන් ප්‍රශ්නට කරන ගෞරවයක් වශයෙන් කියනවනම් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක හැරුණාම ජනපද විතක්ක අමර විතක්ක ලාභ සංයුක්ත පරිසංයුක්ත විතක්ක පරානුද්දායිත පරිසංයුක්ත විතක්ක අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක්ක ඥාති විතක්ක ඉතින් මේක මේ ලියලා ලියලා තියාගෙන නැත්නම් අර පුස්කොළ පොතක වගේ ලියලා කණේ ගා ගන්න එකයි තියෙන්නේ. පුස්කොළ තීරුවල ගිහින් අර කණේ ගහන්නේ අර ඉස්සර. එතකොට නම් ඕක කන්නේ වැදිලා වැදිලා තේරෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාතරසේ ඥානාරාම ලොකු ස්වාමීන් වහන්සේ විසින් රචිත ආනාපානසති භාවනා පොතද ඔබ වහන්සේ විසින් පරිවර්තනය කළඳ එහිමි මොහොත දැකීම පොතද අපහට ලබාගත හැකි පිළිවෙලක් දන්වා සිටින ලෙස ගෞරවයෙන් নমස්කාර පොඩු ඉල්ලා සිටීම අපි මීට ඉස්සෙල්ලා තිබුණ හැම රිට්‍රීට් එකටම නම් හැබැයි ආනාපානසති පොත දුන්නා මේ සැරේ අපි ළඟ එක්කනට එක්කනට දෙන්න පොත් නැහැ එළඹි මොහොත දැකීම නම් මේ කමල් මහත්තයා ඒක මුද්‍රණය කරලා මුදලට දීලා තිබුණා. ඒ නිසා සමහර වෙලාවට මේ නැදිමාල බුක් ෂොප් එකේ ඇති. නැත්නම් කමල් මහත්තයාගේ සාප්පුවේ මේ මොකේද මේ ලිදුල අඹුල් දෙනි හන්දියේ ලිතිර ලිතිර ඒකේ තියෙනවා මේ ආනාපාන සති භාවනාවත් ඇති. මම ඉල්ලීමක් කරා යන්න ඉස්සලා මේගොල්ලෝ යන්න ඉස්සලා මට පුළුවන් නම් ආනාපාන සති පොත් 50ක් එවන්න කියලා. එතකොට අපිට පුළුවන් වෙයි එක එක දෙන්න. ඒකේ එක දෙක එකතු කරලා තියෙනවා. එළඹි මොහොතම දැකීම නම් මට එච්චරම පිටපත් ලැබුණේ නෑ. ඒක නිසා ඒක මගේ ඇත්තට මනාපයක් තිබුණෙත් නෑ. පොත් මුදලට දෙන එක ගැන. ඒ තියේදී පියවර අරගෙන තියුණා මම ඒකට අමනාපේ පළ කරා. නමුත් ඒක මේ වෙළඳ පොලේ ගන්න පුළුවන්කම තියෙනවා මේ ඒ කරපු වැරද්ද නිසා. එච්චරයි අපිට ලිඛිත ප්‍රශ්න තියෙන්නේ. තව තියෙනවා විනාඩි සල්ප ගාණක් වෙන මොනවාරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් අපි සාදර වෙමු නැත්නම් අපේ වැඩසටහන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන මෙතනින් સમાપ્ત කරනවා. ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට නිදිමත එනකොට නිදිමත ඇවිල්ලා නිින්දත් ගිහිල්ලා හුඟක් වෙලා නිින්ද ගිහිල්ලා නැගිටලා ආයේ භාවනා අරමුණට යොමු වෙලා ආයෙමත් නිින්ද ගිහිල්ලා එහෙම වගේ එනකොට වැඩිපුර නිදිමත එනකොට ඒකට පිළියමක් දක්වන්න පුළුවන් මිනිස්සුද ඒක නැවත නැවත එනවනම් පරීක්ෂා කරලා හැකි ක්‍රමයක් තියෙනවා ඒ නින්දට වැටෙනවා කියලා වැටෙන්න ඉස්සෙල්ලයි නින්දින් පස්සේ දෙපැත්තේදීම මූල කර්මස්ථානයේ ද තියෙන්නේ නැත්නම් මූල කර්මස්ථානයේ ඇතුළත වැටලා තියෙන කෙනෙක් පොඩ්ඩක් බලන්න. නින්දට යන්න ඉස්සෙල්ලත් මූල කර්මස්ථානේ ඉඳලා තියෙනවා. නින්දේ ඉඳලා නැගිටින කොටත් මූල කර්මස්ථානේ නම් ඒක භාවනාමය ප්‍රතිඵලයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා නින්ද වේ කියන එක එක සැරේ නෙවෙයි වෙන්නේ. ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික හිතල සීතල වේගන එනකොට බලන්න ඕනේ. තාමත් මම ආනාපානේ නම් මූල කර්මස්ථානේ ඒකට සම්බන්ධයේ තියාගෙනද ඉන්නේ. නැත්නම් හිත පිට ගිහිලාද කියලා. හිත පිට යනවනම් කෙලෙස් නින්දක් කියනවා. ආනාපානේ ඇතුළට වැටෙනවනම් ඒත් කෙලෙස් තමයි. තීන මිද්දේ තමයි. නමුත් ඒක ගත වැඩ ගන්න පුළුවන්. ඒ සඳහා උපක්‍රම දෙකක් තියෙනවා. හොඳට කල්යතු සක්මන් කරන්න ඕනේ. දෙක ඒ මේ හිත ඇකිලිගෙන එනවා තේරෙනවනේ. සීතල වේගනනේ. අයිස් පෙට්ටි අයිස් පෙට්ටියට දාපු බටර් ටිකක් වගේ ගුලි වේගෙන එනවා. අන්නේ ගුලි වේගෙන එනකොට හොඳ අවදින් ඉන්න කියනවා. මම ආනාපානයත් එක්කද ඉන්නේ නැත්නම් එතකොට හිත පිට ගිහිලාද කියලා. ඒ ගැන මම අහුවොත් කියන්න තියෙන්නේ ආනාපානේ බලබලා ඉන්නකොට නින්ද යනවා කියලා නැත්නම් හිත පිට ගිහිලා කියලාද? බොහෝ වෙලාවට ආනාපානේ බලබලා ඉන්නකොට. එහෙමනම් කරන්න තියෙන්නේ අර ආනාපානේ බලාගෙන නින්දට යන වෙලාවේදී ඒ යන හැටි සීතල වේගන හැටි ඉර බැහැගෙන යනකොට අන්තර වැටි වේගන එනකොට වගේ අන්තිම ඉර බැහැගෙන යනකම් බලා ඉන්නවා වගේ ඒ නිදිමත පහළ වෙලා එනකොට ආනාපානයේ තියෙන සම්බන්ධතාවයේ හොඳට හැක් පිට හැක් තියලා netතර දීලා බලන්න හිටියොත් මේට වැඩි තව ඉස්සරහට යන නිින්ද කියන එක අවබෝධ කරගන්න. නිින්දට අවදි වෙන්න පුළුවන් තත්වයකට එනවා. හැබැයි ඒ වුණා සමහරලාට අර ඉරියව්ව වැක්කරන ගතිය මේ සමහරට බෙල්ල කඩා වැටෙන ගතිය පහළ වෙන්න ඉඩ තියෙනවා. ගොඩාක් කල් යනවා ඒක මේ පරිචයකට ගන්න. ඒක මොකද්ද වශී කරගන්න. ඒක නිසා මේ වෙලාව හොඳ දෙයක් කියලා හිතට අරගෙන හොඳට සක්මන් කරලා හිතෙන්දි හොඳට බලාගෙන පරියන්කේ ඇතුළත නම් ආනාපානේ පෙනෙමින් දැන් මේ සීතල වේගන යනවා දන්නවනම් මෙනෙහි කිරීම පටන් ගන්න කියනවා ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා නැත්නම් හයියෙන් මෙනෙහි කරගෙන කරන යන්න කියනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා. නමුත් එහෙම කරන්න බෑ කලින් සක්මන් කළා තිබුණ නැත්තම්. ඒ නිසා සක්මන් කිරීම පරියන්කයට පෙර සක්මන් ඇතුළේදී සමාවෙන්න පරියන්ක ඇතුළේදී මෙනෙහි කිරීම. මේ දෙකටම පරිබාහිර එකක් තමයි ඒක වෙන්න ඉස්සලා දැනගෙන ඒකට ලෑස්ති වෙලා යන්නේ. දැන් අපි එහෙනම් මෙතනින් අපේ ධර්ම සාකච්ඡාවේ වැඩ පිළිවෙල නැත කරනවා. අපි නැවත හතරට රැස් වෙනවා. සමූහ භාවනාවක් සඳහා පරියන්කයක් සඳහා ශිරු දිනාටම තෙරුවන් සරණයි.